මුල් විනාඩි සල්පය අපේ විවස්ථාව සීපත් කර ගැනීමටත් ඊට පස්සේ සංගීත සූත්‍රයේ ඊගාවට දක්වන දෙකේ අංකයක් ඉදිරිපත් කරගෙන සාකච්ඡාවට මාතෘකා සපයා ගැනීමත් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ගවිවෘත් ධර්ම සාකච්ඡාවක් බාට පත් කර ගන්න පුළුවන් සම්බන්ධ වෙන අයගේ උනන්දුව මත අපි ඒ අනුව පැයකමාර ගත කරන්න බලාපොරොත්තු වෙනවා මෙල්බන් නගරයත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.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 තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණක් නිසා අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම්කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොටගෙන ඉස්මතු කොට සිහියට නගා එබඳු වඳුරු මැඬලීමට සමතෙකු විය යුතුය බහැර පිරිසිදුව නිතර ගනිමින් දස ධම්ම සූත්‍ර, ආගංකේ සූත්‍රාදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීම ගැනුමට නිතර සිතාගත යුතුය.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 එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. හොඳයි. පළවෙනි අංකය සමාප්ත වෙනවා පිටික විනාඩි 5ක් වගේ කාලයක් ගත වෙලා තියෙනවා. ඊගාට අපිට තියෙන්නේ මේ සංගීති සූත්‍රය අපි එදා මුත්තසච්ච අසම්පජඤ්ඤ ජඤ්ඤංච කියන දෙක ගත්තා. අපි බලමු ඊගාවට ඒ දීඝනිකායේ පාටික වර්ගයේ තියෙන මේ ධම්ම මේ සංගීති සූත්‍රයේ ඊගාවට මොකද්ද තියෙන්නේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කට්ටුනාද ලයින් එක? මොනද කට්ටුව? ආ එන ඔයගොල්ලන්ගේ මේ account එකේ සල්ලි නැතුව වෙන්නේ නැති පොඩ්ඩක් බලන්න. ඒ චොරින්න. අපි යනවා ඉස්සරහට. හ්ම්. අවරේ සංස දීගනිකාය පාටික වර්ගයේ සංගීත සූත්‍රය දුක නිපාතය අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන ද්වේ ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිරිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමේ ද්වේ ධම්මා අයත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා වූ දක්නා වූ ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් දෙකෙක් ඇත ඒ සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුණෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතුය ඒ බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකෙක් දෙයත් නාමංච රූපංච නාමේද රූපේද අවිජ්ජාච භවතණ්හාච අවිද්‍යාවද භවතුෂ්ණාවද භවදිට්ඨිච විභවදිට්ඨිච භවදෘෂ්ටියද විභවදෘෂ්ටියද අහිරිකංච අනොත්තප්පංච අහිරිකේද අනොත්තප්පේද හිරිච ඔත්තප්පංච හිරියද ඔත්තප්පේද දෝවචස්සතාජ පාපමිත්තතාජ දුර්වච බවද පාපමිත්‍රයන් නැති බවද සෝවචස්සතාජ කල්යාණ මිත්තතාජ සුවච බවද කල්යාණ මිත්‍රයන් නැති බවද ආපත්‍ති කුසලතාජ ආපත්‍ති වුත්ථාන කුසලතාජ ආපත්‍ති කුසලතාව වරහන් ඇතුළේ ඇවැත් දැමීම ආපත්‍යුත්ථාන කුසලතාවද වරහන් ඇතුළේ ඇවතින් නැග සිටීම දන්නා නුවණද සමාපatti කුසලතාජ සමාපatti වුත්ථාන කුසලතාජ සමාපatti කුසලතාව වරහන් ඇතුලේ සමෝතුන් දැනීමද සමාපatti උත්ථාන කුසලතාව වරහන් ඇතුලේ සමවතින් නැගී සිටීම දන්නා නුවණද ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ධාතු කුසලතාව වරහන් ඇතුලේ ධාතුන් දන්නා නුවණද මනස්කාර කුසලතාව වරහන් ඇතුලේ ධාතුන් මෙනෙහි කරන්නට දන්නා නුවණද ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ආයතන කුසලතාව ආයතනයෙන් දැන්මද පතිච්ච සමුප්පාද කුසලතාව පතිච්ච සමුප්පාදේ දන්නා නුවණද ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච ස්ථාන කුසලතාව වරහන් ඇතුලේ ස්ථාන දන්නා නුවණද අස්ථාන කුසලතාව අස්ථාන දන්නා නුවණද අජ්ජ වංච ලජ්ජ වංච සාජු බවද ලජ්ජාවද සාජ ඍජු දෝව නසන් සාජු බව සාජු බවද අජ්ජ වංච කියලා කියන්නේ එහෙමයි කන්තිච සෝරච්ඡංච ශාන්තියද සෞරත්‍යයද වරහන් ඇතුළේ සිල්වත් බවද සාඛල්යංච පටිසන්තරෝච සාඛල්ය වචන වරහන් ඇතුළේ මොලොක් වචන ඇති බවද පටිසන්තරය පිළිසඳරද අවිහිංසාච සෝචයංච අවිහිංසාව වරහන් ඇතුළේ කරුණාවද ශූචි භවද වරහන් ඇතුළේ මෛත්‍රියද මුට්ට මුට්ට සච්චංච අසම්පජඤ්ඤංච නටුවා වූ සිහි ඇති බවද නුවණ නැති බවද සතිච සම්පජඤ්ඤංච සිහියද නුවණද අද තියෙන අපිට එතකොට අර මුට්ට සච්ච අසම්පජඤ්ඤ කියන එකේ අනිත් පැත්ත සති සම්පජඤ්ඤ කියන එක ඉතින් අර අර දෙක තේරුම් අරගත්තා කියලා අපි හිතනවා නම් පුට්ටසච්ච කියලා කියන්නේ නටු සතිය කියලා කිව්වට නටු සතිය නෙවෙයි උතන හදාගන්නේ මොට වෙච්ච සතිය. නට කියලා කියන්නේ නාස්තියටපත් වෙච්ච කියලා. නැසුණ කියලා. මේකේ සතිය කවදාකවත් නැසෙන්නේ නැහැ. ඒ කවදාකවත් කවුරුත් හිතන්න නරකයි. අපි ඔය නැතුණයි කියලා හිතන්නකොට තමයි ඔය එක එක ලෙඩ රෝග මේ පිටුයි හැදෙන්නේ. එහෙම එකක් සතිය නෑ. සතිය හැමදාම තියෙන එකක්. මේ ඒකේ සඳහන් කරලා තියෙන්නේ සතිය සබ්බේ ධම්මා සතාධිපතිය සතාධිපතිය සබ්බේ ධම්මා සතිය තියෙන නමුත් ඒක මොට වෙන වෙලාවක් එනවා ඒකට මුට්ටස්සජ්ජ කියනවා අසම්පජඤ්ඤ කියලා කියන්නේ මේ මොලේ නුවණ නැතිකම ඕකේ කොහොමද තාල තියෙන අසම්පජඤ්ඤ කියන්නේ අනු මේ මුට්ටස්සජ්ජ නුවණ නැති බවද නුවණ නැති බව නෙමෙයි නුවණේ පිළිවෙල කැඩෙන එක නොවැදගත්යක් උඩින් තියෙනවා වැදගත් දෙය යටින් තිබ්බ ගමන් අසම්පජානේ උඩින් තිබ්බ දේ වැරදි එකක් නෙවෙයි. ප්‍රමුඛතාවයේදී යුතු එක නෙවෙයි ප්‍රමුඛතාවයේදී. ඉතින් ඒක හැමදාම කුසලතාවයේ දන්නේ නැති එකන වැදගත් දේවල් තියෙද්දි මේ පොඩි දෙයකට අල්ලන කෑ ගන්න. ඉතින් එතකොට අර වැදගත් දේ මුසුප් වෙනවා. නොවැදගත් දේ ඉස්සර වෙන්න ගියාම එයාගේ නායකත්වයට අනිවාර්යයෙන්ම අභියෝග එල්ල වෙනවා. පරිපාලන දෝෂ හිටිනවා. ඉතින් අපිට වැඩි තියෙන හොඳ දේවල් ගොඩක් තියෙනවා. කෝකද ඉස්සරහින් තියෙන්න ඕනේ දන්නේ. ඉතින් එතකොට හැමදාම අවුල්. කවටත් කියන්නත් නරකයි කියලා. මොකද මේ හොඳ නරක දෙයක් අල්ලගෙන නෙවෙයි නටන්නේ. වඩා හොඳ දේ තිපීදී පිළිවෙල වරද්දාගෙන. ඉතින් එතකොට මේ අවුලක්. ඒ අවුලට මුත් අසම්පජානීය කියලා කියනවා. සම්පජානීය කියලා කියන්නේ දෙක ඔක්කොම බැලලා ක්ලියර් කොම්ප්‍රෙන්ෂන් එකක් නෑ මේ සමස්ත දිහා බැලලා මේ කරලේ වහන්න ඕන කියලා දන්නේ මෙයා වනාතේ ඉන්නේ. කරලේ වහන්න පුළුවන්කම තියෙනවා නමුත් වනාතේ ඉන්නේ අන්න එකට කියන කුසලතාවය කියලා. ඒ කුසලතාවය නැති වුණාම කාටවත් මෙයා හදන්නත් බෑ කියලා ඇයි වදේ මෙච්චර හොඳ කරද්දි මට බනින්නේ කියලා. කාටද කියන්නේ හොඳ තියෙනවා නමුත් මේ හොඳ ඇල්ලීම නිසා වඩා හොඳ ඇල්ලීම උඹට බැරි වෙනවා. ඒක කියලා දෙන්න බෑ කාටවත්. අනුකම්පාව නැහැ කියලා හිතෙන්නේ. ඉතින් නිසා මේ මුට්ට සත්‍ය කියන එකෙන් සම්මා සත්‍ය නැත්නම් සුපතිට්ඨිත සත්‍ය බේර ගන්නවා කියන එකයි අසම්පජානේ සම්පජානේ තෝරගන්නවා කියන එකයි බොහෝ විට අභ්‍යන්තරගත ලක්ෂණ. පිටගෙනුවට කියන්න පුළුවන්. ඒකයි මේ සංගීත සූත්‍රයේදී කියන්නේ කිව්වට මේක තේරුම් ගන්නෑ ප්‍රමුඛතාවය දන්නේ නැතිකම නිසා. ගොඩදෙනෙක් තමන් කළ යුතු තමන්ගේ හිතසුව පිණිස කටයුතු පැත්තක දාලා අනුන්ගේ සුභසිද්ධිය පිණිස දවසෙන් පැය 23ක් විතර ගත කරනවා. ගත කරලා තමන්ට භාවනා කරන්න පැයක්වත් නැහැ කියලා කියනවා. තිබුණත් ඒකත් අමාරුයි. ඉතින් ඒකල්ල වල මරණ වෙලාවට උදව් කරපු එකෙක් පලාතක නැහැ. උන් මැරෙන්න කිට්ටුට උන් අයින් වෙනවා. නන්නාඳුන කෙනෙක් එක තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. එතකොට එතනවා ඉන්නකම් මේ දරදී ඇදලා කඹුරුලා කඹුරුලා කඹුරුලා නිකාම ඔය කාණු බල්ලේ මැරලා යන බල්ලෙක් වගේ මැරලා යනවා. ඉතින් ඒක තමයි කාගෙත් ඇති කියලා දැනගෙන ඒ මොහොතට අදාළ වෙන උදව් වෙන දෙයට සතිය පිහිටවන කටයුතු කරනවා නම් ඒකට ක්ෂණ සම්පත්තිය කියනවා. ඒ මේ සාසන සම්පත්තිය කියලා කියනවා. කුසලතාවය කියලා කියනවා. නෑ අපි මැරෙන්නේ නැහැ. මැරෙන වෙලාවට අපේ කට්ටිය ඇවිල්ලා මට උදව් කරයි කියලා බලාගෙන ඉන්නවනේ. ඉතින් එන ඉතින් සදාසෝත්ති තමයි අර කුරුළු පාලුවක් තිබුණලු මේ ඒකේ කිරිල්ලයක් ඇවිල්ලා ගයක් හදුවලු. ගයක් හදලා පිටර දාලා පැටවුත් ඇවිල්ලාලු. ඉතින් වරින් වර වරින් වර කිරිල්ල යනවලු දැන්. කිරිල්ල ගියාම පැටව තනියම වෙවුල වෙවුල තනියම ඉන්නවලු අර කෑම ගේනකම්. ඉතින් පැටව ලොකු වෙනකොට ගිරිල්ලි ඈතට යනවා ටිකක්. ඔය ළඟ ළඟ කැමැත්තෙත් නැහැ. පැටවුන්ටත් පුළුවන් ඒක. ඒකට එහෙම දවසක ගොවි ඇවිල්ලා මේ කිව්වලු පුතාට කතා කරලා දැන් නා ගොමුර පැහිලා පුතේ අපි හෙට කපමු මේ මං ඔක්කොම නෑදෑයින්ට කියනවා හෙට එහෙනම් අපි ගොයන් කපනවා කියලා. ඉතින් පැටව වෙවුලන්න පටන් ගත්තලු. දැන් හෙට ඉවරයි අපි ඔක්කොම. කූඩුවත් කඩනවා අපිත් විනාශ වෙනවා කියලා අම්මාවට පස්සේ අම්මට හින්න තෙස්සමක් ගැඹවලු අම්මා මේ මේ දාලා යනවා මොනවක්වත් කරන්නේ නැහැ බලන්න දැන් හිටු ගයන් කපනවා අම්මා තම්බීකට කරන්නත් එකට අම්මා ගියාලු එළියට ඊදවසේ පුතාට තාත්තා පුතා එදත් ඇවි කෙනා පුතේ නෑදෑය ගැන හිතා හිටියා එක එක්කත් ආයෙන ගොයන් කපයි මේක වෙන්නේ මම්මගේ යාළුවෝ ටිකට කියන්න අපි ඒක නිසා ටිකයි පිළිස ඒගොල්ලත් එක හිටනම් කොහොම හරි කපනවා මේක හිට වැස අන්ද වැසක් එන්නත් පුළුවන් කියලා කිව්වට පස්සේ ඊට පස්සේ අර රටවුට් එක අම්මට කිව්වල් පහු වෙන්දා ඊයේ අම්මට කිව්ව ඇහුවේ නැහැ ඒ වුණාට අද නම් ඊටත් වැඩිය ගොයියට තද වෙලා ඉන්නේ හෙට නම් කොහොමද කපනවා කිරිලි ගණන් ගත්තේ නැතිලු ඊට ගහුවෙන්ද ගොවියයි පුතා ඇවිල්ලා කවලු පුතේ නෑදෑයන්ට කිව්වට කවදාකවත් ඇදී වෙන්නේ නැහැ යාළුවාට කිව්වට කවදා හෙට උඹයි මමයි කපනවා මේක කිව්වලු ඊට පස්සේ මේ පණිවිඩය අම්මට කියපු දවසේ කිරිලි කවලු පැටවුන දැන් වෙලාව හරි ඔය මිනිහා කපන්න ගත්තොත් කපනවා නෑදෑයකට බලන්න හිටියන යාළුවකට බලලා හිටියන පෝස්ට්පෝන් විතරයි. ඉතින් මේක ඊසොෆ්ට්ගේ උපම කතාවල තියෙනවා. ඒක නිසා කරනවා නම් මං කරනවා නම් දැන් කරනවා නම් මෙතන. මම දැන් මෙතන. ඔයින් අපිට මේ හෙට කරන්නම් අතනදී කරන්නම් අසලත් එක කරන්නම් කියනවනම් බුදු නිදහසට කරන විතරයි. ඉතින් ඕක පස්තර දාන්න තමයි අපිට මේ හම්බෙලා තියෙන සෑම තාන්න මාන්නයක්ම යාලා ලාභ සත්කාර සියල්ලම හම්බෙලා තියෙන්නේ. මේ මගේ වැඩේ වෙන කෙනෙක් අපිට කරලා දෙයි. සර්වබලධාරී දිව්‍යන් වහන්සේ කරලා දෙයි. මෛත්‍රී බුදුහමතුරු කරලා දෙයි. ඉන්දියාවට ගියොත් කෙරෙයි. ආදිවාසීන් අපි විවිධාකාර දේවල් හදා ඉනවා මේකෙන් හම්බ කරගන්න කන විශාල පිරිසක් ඉන්නවා. මොකෙන්ද අපේ තකතිරුකමෙන්. අපි පූජනීය ස්ථානයේ තියෙන්නේ මම දැන් මෙතන. ඒ මම දැන් මෙතන නෙවෙයි මේකට මේ ඉන්දියාවට යා යුතුමයි. එහෙම නැත්නම් හෙට මේක හොයිටදී හොඳින් කරන්න පුළුවන්. නැත්නම් මම මම මේ කරන දෙයට කවුරු හරි මට මේට වැඩි කළ හැකියාව තියෙනවා ඒ මනුස්සයා මට બ્લોක් කරන නිසායි බාල්දිය තියෙන නිසා මට කරගන්න බැරි ඒ නිසා ඒ ඒක නැති වෙලා ඒ මනුස්සයාට ගිල්ල යාප් වෙලා ඉන එකයි කරන්න තියෙන කියලා මේ හීන ගතිය දීන ගතියට තමයි අසම්බජඤ්ඤය කියලා කියන්නේ. ඒකට තමයි මේ අධ්‍යාපන ක්‍රමයයි මේ නීතියයි මේ බැංකුයි මේ ආයතන ඔක්කොම පෙළ ගැහිලා තියෙන්නේ උඹ වෙනුවෙන් අපි පෙනී හිටින්නම් කියලා. හැබැයි මට මේ මේ යටි පිටියල්ලෙන් කීයක් හරි පඳුල්ලන්න ඕනේ. පඳුල්ලනකම් කරනවා. මැරුණාට පස්සේ ඔය එකක් අත්හැරෙනවා. ඉතින් ඒ බව තේරෙන්නේ නැතුව මේ පිසු කෙලින හැටි දකින්නකොට බුදුචානන්සේ සඳහන් කර මේ සති සම්පජඤ්ඤයේ තියෙන එකන වැඩි දේවල් මහා ලොකු දේවල් වැඩි ඔළුවට ගන්නෙත් නැහැ. එයා දන්නා මම දැන් මෙතන කියන එක කොහොමදත් උපේලා තියෙන්නේ. කොච්චර පොසත් උනත් උගත් උනත් ජනප්‍රිය උනත් ඕකේ අඩු වැඩි වීමක් වෙන්නේ. මම දැන් මෙතන කියන සංකල්පයේ સંદર્ભයේ අඩු වැඩි වීමක් එන්නේ. ඒක තේරුම් ගන්නට ලේසි හැබැයි පොසත් උනාට පස්සේ සති සම්පජා මේ ලාභ සත්කාර වැඩුණාට පස්සේ ගුරු ගෝලේ වැඩ ගෝලේ වැඩුණාට පස්සේ තේරුම් ගන්නට ලේසි හැබැයි තේරුම් ගන්න අමාරුයි. ඒ වැඩිවීමම උඟ දෙනෙක් මත් කරනවා. උඟ දෙනෙක් මේ ඔලොමොල වෙනවා. අනුන්ට බාර දෙනවා තමන්ගේ සුභ සිද්ධියට. අන්නේම කරන්නේ නැතුව ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබපු පොහසත් වෙච්චි ඝන ඝන සංගණිකාට වැටිච්ච මිනිස්සු ලෝකේ නායකයන් බවට පත් වෙලා තියෙනවා. පත් වුණාට එයා දන්නවා මම දැන් මෙතන කියන එක මගෙන් දුරස් වෙන්නේ නැහැ. එච්චරම තමයි මට තියෙන පිහිට සරණ. අන්නේ දන්නේ කරාට සතිය සම්පජඤ්ඤයක් තියෙනවා. ඒ සති සම්පජඤ්ඤය තියාගෙන නැත්නම් සති සම්පජඤ්ඤය ඉස්සරහින් තියන මොන වැඩ කෙරුවොත් ප්‍රශ්න නැහැ. අනුංග වැඩ කෙරුවත්, තමංග වැඩ කෙරුවත් මොනවා කෙරුවත් ප්‍රශ්න නැහැ. නමුත් ඒක පිළිබඳ අර්ථකතනය සති සම්පජඤ්ඤය මුල් වෙලා තියෙනවා. ඉතින් ඒක මේ අසති අසම්පජඤ්ඤය කියන එක නරක වුණාට අසතිය අසම්පජඤ්ඤ කියන දෙකේ නැති භාවයත් සති සම්පජඤ්ඤ දෙකේ නැති භාවයත් දෙකම සමානයි. සති සම්පජඤ්ඤයි අසති අසම්පජඤ්ඤයි දෙකේම අභාවය සමානයි. ඉතින් ඒක නිසා බුද්ධ සතියයි සම්මා සතියයි කියලා දෙක අන්ත දෙකකට දාලා ගත්තොත් පරිම සතිය සහ අමු මොට සතිය දෙක මැද තියෙන මධ්‍යයන්නේ එහෙම නැත්නම් අසම්පජඤ්ඤයයි සම්පජඤ්ඤයයි අතරමැද තියෙන ගතියයි සතිය අතරමැද ගතියයි සම්පජඤ්ඤය අතරමැද ගතිය වෙනසක් නැහැ. ඒකවත් අල්ලන්න එපයි කියලා. ඒකවත් අල්ලන්න එපා. නිසා මේක සංසන්දනාත්මකව තේරුම් ගන්නට අසත්‍යමත් මනුෂයාට සතිය අවශ්‍යයි. අසම්පජානියෙන් ගත කරපමත සම්පජඤ්ඤය අවශ්‍යයි. හැබැයි සම්පජඤ්ඤය අල්ල ගන්න හෝ සතිය අල්ල ගන්න නෙමෙයි තියෙන්නේ. මේ සතිය අසති දෙක මැදවත් අල්ලන්න එපා. සම්පජඤ්ඤ අසම්පජඤ්ඤ දෙක මැදවත් අල්ලන්න එපා. ඉතින් හිතනකොට හිතනවා මේ සම්පජඤ්ඤයේ අභාවය අසම්පජඤ්ඤයේ අභාවයට වැඩිය වෙනස් වෙලා ඇති කියලා. වෙනසක් නැහැ. අසම්පජඤ්ඤ අභාවයයි සම්පජඤ්ඤ අභාවයයි දෙකම එකයි. අපිට සම්පජඤ්ඤ උපයන්න අමාරු නිසා අපේ සම්පජඤ්ඤයේ අභාවය දකින්න කලන්ත හැදෙනවා අපට. සීමුර්ජා වෙනවා. මෙච්චර අමාරු උපයාගත්තා වූ මේ සිහිනුවන නැත්තම් සීනෝන් නෙවෙයි ඒකට කියන්නේ නුවණ නැති උනායි කියලා. නමුත් ඒකටත් ලෑස්ති වෙලා යන්න එහෙම නැත්තම් මෙච්චර අමාරු උපයාගත්තා වූ සම්පජඤ්ඤය නැති වෙනටත් ඇවිල්ලා පටන් ගන්නවා. ඒක නිසා ඕනම සදාචාරවාදී කසම්පජඤ්ඤයේ අභාවය ගැන බොහොම සතුටින් කතා කරා. නමුත් එහෙම කෙනෙකුට කිව්වොත් මේ බුදුජානක මේ සම්පජඤ්ඤයේ අභාවයත් ඔය රසෙමයි විමුක්ති රසෙමයි ඒකටත් ලෑස්ති වෙලා ඵලයන් කියලා ඒක වසංගම්බේ නැත්තම් ආගමක් පවතින්න බෑ. ආගම පවතින්නේ අසම්පජඤ්ඤය භාවේ නම් හොඳයි. හැබැයි සම්පජඤ්ඤය භාවේ බෑ ඒක තියෙන්න ඕන. ඒක නිවෙනෙත් ඔටුනේ තියෙන්න ඕන. මිනි කොණ්ඩල වගේ තියෙන්න ඕන කියලා. ඒකවත් නෑ. ඉතින් ඒ නිසා මෙව වාද කරන්නේ නැතුව සත්‍යයනා කරන්න කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. කට්ටිය එකතුලා මේක කියන්නේ බුදුන් නුවණින් දැකලා කතා කරන දෙයක්. මේක පිළිබඳව නිතර සත්‍යයනා කරමින් මේව වාද කරලා අවශ්‍යතාවයක් නැහැ කෙනෙකුට කෙලවරට යන්න බෑ. සංගීති කරලා තියෙනවා. ඒ නිසා අසති අසම්පජාඤ්ඤ පිළිබඳව කතාවේදී සාපේක්ෂව සති සම්පජාඤ්ඤය පුළුවන් තරම් ඉදිරිපත් කරගත්තා. සති සම්පජාඤ්ඤය කියන එක සතෝ සම්පජානෝ නැත්තම් සම්පජානෝ සතිමා මේ දෙකේ සාමාන්‍යයෙන් සතියට පස්සේ සම්පජානෙ එනවයි කියන එක තමයි පෙන්වන්නේ සතිය නූ ඉදිකට නම් නූලක් වාගේ ඉදිකට යන යන පාරේ නූල ගිහිල්ලා ගැටේ දානවායි ඒ නිසා සතිය ඉස්සර වෙනවා සම්පජඤ්ඤය අනුගමනය කරනවා. සතිය හරිව ඍජුයි, දඬුයි, උලක් විදමිද යන එකක්. සම්පජාන්නේ නැමෙන සුළුයි ඕන දෙයකට හැඩ ගැහිලා අර අවශ්‍ය කරන තැනට ගිහිල්ලා නූල ගැටේ දාලා දෙන්න වගේ. ආන්නේ වගේ සති සම්පජඤ්ඤයක් පෙන්වනවා. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ ඒක අනිත් පැත්තරවල තියෙනවා. සම්පජානෝ සතිමා කියලා. නුවණක් ඇත්තේ සතිවත් වූයේ නැත්නම් නුවණත් ඇත්තා සත්‍යමත් ඇත්තා කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ මේ පිළිවෙල සම්පජානියට පස්සේ සතිය දාලා. ඒකට හේතුව මොකද යම් ප්‍රමාණයක යම් කෙනෙක් සතියක් ඇති කරන 10%ක ඊට පස්සේ එතෙන්ට අදාළ 10%ක සම්පජඤ්ඤය එතෙන්ට ඇවිල්ලා සම්ප්‍රාප්ත වුණාට පස්සේ එයයි ඇතිවෙච්ච සම්ප්‍රදාය සම්පජඤ්ඤයෙන් ආයෙත් සතිය දිනු කරගන්න. 120 දක්වා දියුණු කර ගන්න. එතකොට 120ක දියුණුවක සම්පජඤ්ඤයක් ඇවිල්ලා එතන පදම් වෙනවා, පටල වෙනවා. ඊට පස්සේ ඒ සම්පජඤ්ඤයතුව සතිය 30ට නංවනවා. ඒ නිසා මේක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙලා සම්පජානීය සතියට සතිය සම්පජඤ්ඤයටත් යනවා. නමුත් ආධුනිකයාගේ පැත්තෙන් කියනකොට කියන්නේ සතිය ඉස්සර වෙනවා, පස්සේ සම්පජානීය. එහෙම නැත්නම් ඉදිකට යනවා, නූල වැටෙනවා. එහෙම නැත්නම් රටක සාමය එනවා, සාමයට පස්සේ ආර්ථික දියුණුවක් එනවා. සාමයේ ඇති කළ යුත්තක්. සාමයේ ඇති කරුවට පස්සේ ආර්ථිකය දියුණු වෙනවා කියන එක ඉබේ සිද්ධ වෙන එකක්. ඒකට අය කවුරක්වත් නටන්න ඕනේ නැහැ. ලංකාවේ විතරයි ඒක උනේ නැත්තේ. ලංකාවේ සාමයේ ඇති කරගත්ත තාම රණ්ඩු. තාමත් දෙමළ මිනිස්සු නැහැ කිව්වට දෙමළ මිනිස්සු එහෙන් සංවිධානය කරනවා. මුස්ලිම් මිනිස්සු නැහැ කිව්වට එහෙන් එකට්ටි සංවිධානය කරනවා. ඇතුලේ පාටි දෙක එකතු වුණා කිව්වට දැන් ඒගොල්ලෝ රණ්ඩු කරනවා. ඉතින් මේ ඇති කරගත්ත සාමයෙන් ඇති වැඩක් කළා නැහැ. ඒ නිසා මේකෙන් පස්සේ ආයෙත් සාමයක් ඇති කරන්න වෙනවා. මේ දැන් මේ කහ කුලකා වැටෙන කට්ටිය අතර මේ තොපි මොනවටද මේ නටන්නේ? අනවශ්‍ය දෙයකට මේ නටන්නේ රට්ටුන් ටෝන කරන්නේ ඕක නෙවෙයි. රට්ටුන් ටෝන කරලා මේ සාමේ දීපල්ලා මේ තොපිට බලය දුන්නාට පස්සේ මේ එකිනෙකා නිය ගුඩු මිරිස් කබර ඉලව්වගේ නලිය ගන්නයි නටන්න ගත්තාම මේ කඩුව අතර තියපු හිවලා මේ රිලවා මොකාට කොටයිද විශ්වාස නැහැ. මනමේ කුමාරි කාට කොපෝ දෙයිද විශ්වාස නැහැ කාට කඩුව දෙයිද විශ්වාස නැහැ. ඉතින් මනමේ කුමාරි කියලා කියන්නේ අමන කියන එකයි කියන්නේ. නමුත් මේ ඔක්කොම එකනේ. ඕනම කෙනෙකුට සාමයේ දීපු ගමන් එතන දියුණුවක් වෙනවා වෙනුවට ඒ සාමයේ මනාගන්න. ඒක නිසා සාමයෙන් පස්සේ මේ රටක අභිවෘද්ධිය කියන එක සාමාන්‍ය ලෝකයේ හොඳම නිදර්ශනය තියෙන ජපානයේ ජපානයේ 100%ක්ම මට්ටම් කරා. මට්ටම් කරාට පස්සේ ලෝක පළවෙනි රට බවට පත් වුණා. තාක්ෂණයටින් පළවෙනි රට බවට පත් වුණා. ඒක අනුගමනය කළා තමයි ඇමරිකාවයි මේ මේ යුරෝපයයි දිනුනෝ මේ. ඉස්ලාම නැග්ගේ ජපානේ. ජපානේ කිව්වේ අපි ගැහුවා අපිට ලෝකෙම ගැහුවා. අපිට ඇසි ඇතුළට නැමුණා. අපි ඇතුළට නැමුණා එච්චරයි. පුංචි జాතියක් වුණාට මුළු ජපානට පුළුවන් රට ලෝකෙම අල්ලන්න. පුංචි జాතියක් වුණාට එංගලන්තයට පුළුවන් ඊට පස්සේ අධිරාජ්‍යයක් පිටාරන. පුංචි රාජ්‍යයක් වුණාට ඊශ්‍රායලේ රාජ්‍යයක් තමයි දැන් පිටාගෙන තියෙන මුළු ලෝකෙම පාලනය කරනවා. ඇයි මේ එහෙමනම් ඊට කලින් තිබුණු පුංචි රාජ්‍ය තමයි ලෝකේ පාලනය කරපු ලංකාව. ඇයි ලංකාවට ආයෙත් එතෙන්ට එන්න බැරි? එනවා. ඕක කවදා හරි එනවා. එන්නේ ඔය සති සම්පජඤ්ඤේ තේරුම් අරගෙන සම්පජඤ්ඤයට පස්සේද සතිය එන්නේ ඉස්සරහද සතිය කියන එක විවෘතව තියාගෙන යනවා. සතිය තියා සම්පජඤ්ඤය තියෙන ඇතිවිච සම්පජඤ්ඤේ සතිය නැවත දියුණු වෙනවා. ඒ සති සම්පජඤ්ඤෙන් ආයේ සම්පජඤ්ඤ වෙනවා. ඔහොමම දිගින් දිගට දිගින් දිගට යනකොට ඒක මිනිස්යාගේ මනසේ විපරිණාමයක් ඇති කරනවා. මෙතෙක් හිර වෙලා තියෙන විපරිණාමයක් ඇති වෙනවා. ඒක බාහිරයට යන එකක් නෙවෙයි ඇතුළට යන එකක්. නමුත් ඒකේ ඇති වෙන සෞඛ්‍ය සම්පන්න කම්පන ශක්තිය නිසා බාහිරේ සැරසෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤේ නැති මිනිසුන්ට පවා සාන්තියක් සැලසෙනවා. සති සම්පජඤ්ඤේ ඇති එක මිනිසෙකින්. ඒ නිසායි සුකෝ බුද්ධානං උපාදෝ කියලා කියන්නේ බුදු කෙනෙක් කිලෝ පහළවීම සැපතක් සුකෝසා සද්ධම්ම දේශනා මේ සංගීති සූත්‍රය වගේ තියෙන සද්ධර්මයේ දේශනා කරන එක සජ්ජායනා කරන එකම සැපයක්. ඒ විතරක් නෙවෙයි සුකෝ සංගස්ස සාමග්ගී. සමගිය සංගයාගේ ඔක්කොම දක්ෂකම් තියෙනවා. හැම එකාගේම දක්ෂකම් තියෙනවා. තුරුස්නාගති විතරයි අපතත් එකට තියෙන්නේ. තව කෙනෙක් එක කවදාකවත් ඇයි හොඳ අයිය නැහැ. එක මට වැඩි ලොකුයි, එක මට වැඩි පොඩි, එක මට කැපුවා, එක මට අත දුන්නා කියලා මේ දෙක නැතු එක සංඝයා ඒකාණ්ඩට ඉන්නවනම් දෙයියොත් වඳිනවා, බ්‍රහ්මයොත් වඳිනවා. සංඝයාගේ වෙන මොන ගුණයක්වත් ඕනේ නැහැ, සාමග්ගේ විතරයි අවශ්‍ය කරන්නේ. අද නැත්තේත් එච්චරයි. හැම වෙලාවෙම සංඝයා තව සංඝයා කෙනෙක් අල්ලගෙන ගහන එක තමයි වැඩි. එක මට කලින් ඉස්සරහට ගියා, එක මට පැත්තෙන් ඉස්සරහට ගියා, එක මට උඩින් ඉස්සරහට ගියා කියලා කොනාන එක තමයි වැඩි. ඉතින් එහෙම ඉන්නේ මොනවාක්වත් නොකර ඉන්නේ ලොකු සංඝ ගුණයක්. කිසිම කෙනෙහිලක් නැතුව කරවගෙන ඉන්නවනේ සුඛෝ සංගත සාමාගින් තමන් ගන්න තපෝ සුඛෝ භාවනා කරන්න අතර සමගියක් තියෙනවනේ ඒ භාවනා ජීවිතයේ හුතු හුතක මේ විනෝදාංශයක් මේ ආරය මෙයාගේ වැරදි හොයන්නයි මෙයා ආරයගේ වැරදි හොයන්නයි පිටිපස්සේ ගිහිල්ලා බෙල්ල කණ්ඩායි මේ කුතු කුතු ගන්න පටන් ගත්තොත් මේක මහ කටුගයක් එම් වෙන්න ඕනේ නැහැ කියනවනේ කෙලින් කතා කරනවා උඹ උසයි උඹ කළුයි උඹ මහතයි උඹ කැතයි මොකක්ද ප්‍රශ්නේ ඔහි ගයි කවුරුත් කියන්නේ නැහැ කන්නඩිය පොන්ට ඇල්ලුවා පේන කෙනෙක්. මොකද හැබැයි පිටිපස්සේ ගිහලා කචුකචු ගන්න. එහි මේ සාමග්‍රියෙන් දෙකරන්නේ. ඉතින් ඒ නිසා මේ සියලු දේම බාර අර ගන්න මේ ගතිය තියෙනවා නම් ඒක සතියෙම ඇති වෙන එකක් නෙවෙයි. ඒක සම්පජඤ්ඤයෙන් එන එකක්. හැබැයි සතියට ඉඩ දීලා සාධාරණ ඉෂ්ට වෙලා ඉන්න. එතකොට සතිය සාමයති කරනවා සම්පජඤ්ඤය සාධාරණ ඉෂ්ට කරાવી. එතකොට අපි ළඟ නිවනට අවශ්‍ය කරන ඔක්කොම අඩුම කැඩුම දිනනවා. නිවන් දැක්ක කියලා කියන්න පුළුවන්. කිව්වේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ සති සම්පජඤ්ඤයයි අසති මුත්ත සති අසම්පජඤ්ඤයයි කියන දෙකම සදාචාරවාදීදී දෙපැත්තක් ගත්තට මේ දෙකේ අභාවය අතින් නිවන පොදු මතයකට එනවා. මුත්ත සතියත් අසම්පජාඤ්ඤය නැතිවීමත් සතියත් සම්පජඤ්ඤය නැතිවීමත් දෙකම එකම රසයේ තියෙන. ඒ නිසා කාට හරි පුළුවන් මේ ඊටාම අවශ්‍යයි ඊටාම කැපවීමෙන් ඊටාම සැදී පැහැදී උපයා ගන්නා වූ මේ කියන සතිය සහ සම්පජඤ්ඤේ නැති වෙනවා දකින්න. ඒ ඒ වගේම සතියේ මොටකම නැති වෙනවා දකින්න. අසම්පජඤ්ඤේ නැති වෙනවා දකින්න. ওই දෙකෙන් යථාර්ථයේ වශයෙන් බැලුවොත් අපිට වැඩියෙන් තියෙන මුට්ට සත්‍යය අසම්පජඤ්ඤයයි ඒක නැතිවීම දකින්න ඉඩ ප්‍රස්තාව අපිට වැඩි ප්‍රතිසතේ වැඩි සතියයි සම්පජඤ්ඤේ නැතිවීම දකින්නට වැඩිය. නමුත් සතිය සම්පජාඤ්ඤෙත් නැතිවීම දකින්න එයා සමාන විවෘත භාවයක් කෙනෙක් තුල තියෙන්න ඕනේ. එදාට තමයි යාට මුට්ට සතිය නැති උනත් අසම්පජාඤ්ඤය නැති උනත් සතිය නැති උනත් සම්පජාඤ්ඤය නැති උනත් අභාව ප්‍රඥප්තියේදී ගෙවි යෑමේදී දෙකේම තියෙන එකම විමුක්ති රසය. ඉතින් ඒක නිසා ඒ විමුක්ති රසයේ පැත්තෙන් නැත්තම් Nirodhe පැත්තෙන් සති සම්පජාඤ්ඤය බැලීම කියන එක පෙන්වලා දෙන්නේ නැහැ. කිසිම බණක කිසිම සාසනික කටයුත්තකදී පෙන්ලා දෙන්නේ මොකද ඒක සදාකාලික නিত্য සුඛ සුභ කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා කාට හරි සතිය ඇවිල්ලා සතිය නැති වෙච්ච දවසේට ඕන් ඉසాత බැඳගෙන අඬනවා. සත්‍යමුණු සම්පජඤ්ඤේ නැතුණයි කියනකොට භාවනා කරනවා කියලා කියනවා. අනිවාර්යයෙන් මේ නැති වෙන වෙලාවේදී නොසැලී සිටීමේ ගතියක් ඇති කරන්න නම් ඒක අඩු ගානේ අහලා තියෙන්න ඕනේ. මුට්ට සතිය සම්පජඤ්ඤේ නැති වෙනකොට සතුටු වෙන්නාseම සතියත් සම්පජඤ්ඤය නැති වුණට කනගාටු වන්නාseම ওই දෙකීමේ අභාවයේදී නොසැලෙන ගතිය තියෙනවා. අන්න ඒක දැක ගන්නා සුළු කටයුතු කෙරුවොත්. අන්න ඒක දැක ගන්නා සුළු කටයුතු කිරීමට කියනවා නිරෝධ සත්‍ය දක්නා සුළු භාවනා කරනවා කියලා. ඒක ලේසි නෑ. ඒක අර එක දෙක පහු කරලා පස්සේ තුන හම්බ වෙන්නේ. නමුත් ඒක වසංගලා යන ක්‍රමයක් තමයි ආගමී තියෙන්නේ. ඒ කොටස අපේ තේරවාදයේදී මැකිලා තියෙනවා. මහායානිකේ ටිකක් මතු කරගන්න උත්සාහ කළා තියෙනවා. නමුත් අපේ තේරවාදයේ ඒක ඒ පොත් කියවන්න එපයි කියලා තහනම් කළා තියෙනවා. ඒවා මේ ගුඩ පොත් කියලා නමුත් මෑත ගෙනලා ඉන්න පටන් ගත්තා. ඒ නිසා සති සම්පජඤ්ඤේ වඩන්ඩ වඩන ගම මතක තියාගෙන ඒකටත් අභාවයක් තියෙනවා. වැඩියෙන්ම සිද්ධ වෙන්නේ අපිට දකින්න මුට්ටස්සතියේ අසම්පජානීය අභාවය. ඒක ඉතින් ජොලි වැඩි. මෝඩකමයි ශ්‍රී බුද්ධියේ හිය නැතිකම නැතිවීම නැයක නැතිවීම නැතිලා යනවා. නමුත් ඇතිවීම තියෙන ගතිය නැති වෙනවා දකින්න තරම් අපි ප්‍රබුද්ධ මනසක් අඩු ගානේ මූල ධර්මානුකූලව හෝ කියලා දුන්නොත් සතිය වඩයිද සම්පජඤ්ඤේ අගේ කරයිද මේ නැති වෙන දෙයක් නම් මොකටේ වඩන්නේ කියලා නිකන්. ඒක නිසා ඒක කියලා දෙන්නේ තුන්වෙනි පන්තියේ පාඩමේදී. ඒකෙදි කියලා දෙන්නේ දුකට හේතු වෙන්නා වූ මුට්ටසතියත් අසම්පජඤ්ඤයත් ඇති කිරීම. ඊට පස්සේ කියලා දෙනවා මේ මුට්ට සතියත් අසම්පජඤ්ඤයත් නැතිකරන්න දුක ඇති වෙලා තියෙන තෘෂ්ණාව. ඒ නිසා ඒක නැති කිරීම ආශාවක් කරගෙන ජීවත් වුණාට ඒකත් ආශාවක්. මුට්ට සතිය නැති කිරීම අසම්පජඤ්ඤේ නැති කිරීම සඳහා කටයුතු කිරීමත් ආශාවක්. ඒ විනුවට උඹට ගන්න වෙනවා සතියත් සම්පජඤ්ඤයත් හැබැයි යෝ දැනගනින්. ඕකෙත් අභාවයක් තියෙනවා. ඕකේ අභාවයට කනගාටු වෙන්නත් එපා. අරකට ආශා වෙන්න වගේ කියලා ඒකට එනකොට තුන්වෙනි පන්තියට ඇවිල්ලා. ඒ තුන්වෙනි පන්තියේ සමාජලාට සැර වැඩි. කෙලින්ම කියලා දෙන්න තර වැඩි. නමුත් තුන්වෙනි පන්තියේ නැතුව එක දෙක පාඩම් පන්තිවල වටිනාකමක් නැහැ. ඒක නිසා මුත්ත සතිය සම්පජඤ්ඤයට සාපේක්ෂව සතිය සහ සම්පජඤ්ඤේ වටිනාකම මෙන්න මේ කියන උපමාන යටතේ මූලධර්ම දැනුම යටතේ කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා නිවන් දැක්කා වගේ. ඒ මනුස්සයා තියෙන්නේ මේක සාක්ෂාත් කරන එක විතරයි. හැම වැරදිල්ලකදීම එයා ජය ගන්නවා. මම මේක නැති කරන්නයි උත්සාහ කරේ. දැන් මම මේක බාර ගන්න ලෑස්ති. එතකොට බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒතර බලාපොරොත්තු සුන් වෙන සුන් වෙන බලාපොරොත්තු බලාපොරොත්තු ඉෂ්ට වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒක සාකච්ඡාවට හොඳ ආරම්භයක් කියලා මම විශ්වාස කරමි. මගේ අර්ථ දැක්වීම මම මෙතනින් නතර කරනවා. ඉතින් කාට හරි සභාවට අපි ඇති කරගත්ත පදනුවෙන් මතින් හෝ තමන්ගේ නැත්තම් භාවනා කමඨාන් සුද්ධ කිරීමේ ශේෂ්ත්‍රයෙන් හෝ ශීර්ෂයෙන් හෝ එවනත මේ දෙකටම සම්පූර්ණයෙන් අමතර වෙන මාතෘකාවක් සුසුයි හෝ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ කියලා මම කර්ණාවේ මතක් කරනවා. සතිය නැතිවීම සතිය නැතිවීම කියන එක පිළිබඳව තවදුරටත් දැනගන්න ඕනේ. මම හිතනවා මෙතන කියනවා නේද? මුළු කයෙම මුළු කයෙම හිතේ වෙලාවේ මුළු කයෙම ප්‍රතිවාහ කරනවානේ කයෙම තියෙන දරකයක් තියෙනවා. ඒක වෙහෙසයි. ඊට පස්සේ එහෙම කීදී කීදී කකුල යහරි බඩේ හරි කොහේරි එකතනක ලොකු වේදනාවක් කියලා ඒ වේදනාවට පිට ගියන් පස්සේ ඇත්තටම බැලුවොත් අනිත් හැම තැනම ශාන්තියක්. අර අර එකම එකතනක විතරයි වේදනාව තියෙන එක හරි හොඳයි කියලා තමයි තියෙන්නේ. අනේ ඒ වගේ එකක් නෝ කියන්නේ අපිට. නැති ඒ ඒ නිදර්ශනෙම ගත්තොත් ඒ වෙලාවට එක තැනක වේදනාවක් තියෙනවා. එතකොට එයා ඒ වේදනාවට හිත යන එක තමයි සාමාන්‍ය අභාවිත මනසේ හැටි. ඒකම කියව කියව ඉන්නවා. වේදනාව හටගත්තේ අරක නිසා, විස බීජයක් නිසා, අසෝලා මේක කරපු නිසා, මේ නිසා මට කැස්ස, මට සෙම, මට පිට නට නට ඉන්නවා. ඒ වෙනුව එතකොට හැබැයි අනිත් ශරීරයේ අනිත් අංග පිළිබඳව සතිය නැති වෙලා අපි. අනිත් අංග බොහොම සාන්තව ඉන්නේ. මේ අර දුක් දෙන දේ විතරක් කිස්පතු කරගෙන අල්ලපු ගෙදර මනුස්සයෙක්ට අර හොටු ටිකක් ගහලා විස බීජ ටිකක් ගහලා බලන්නකෝ අයියෝ මේ මට වෙලා තියෙන දේ මෙතනනේ අමාරුව කියලා නම් මැරෙන්න හදනවා. ඉතින් ඒ වෙලාවේදී අර සතිය නැති වෙච්චි අනික් අංශ ගැන හිතලා බැලුවොත් ඒක හරි ජොලිය ඉන්නවා. ඊට කාටවත් කියන්නේ නැන්න එපා කියන්න ගියම ඔය ජොලිය නැති වෙනවා. එතකොට කවුරු ළඟට ආවත් මල වාතයක්. ඒකයි ඔය ලියලා තියෙන්නේ මේ අනුන්ගේ කුටියකට වදින්න එපා. හේතු කරනවක් නැතුව අනුන්ගේ කුටියකට වදින්න එපා. ලෙඩ වෙච්චහමත් ඒක තියෙන ඇත්තටම ඔය නිසන්වනේ වෙනම ව්‍යවස්ථාවක් තිබ්බා. ඒක ලියලා තිබුණා තමයි බෙහෙතක් කරන්න හෝ අවශ්‍යතාවයට උපදේශයට යන මිසක ලෙඩ බලන්න යන්න එපා. ඕන්නේ ඒ සුහද පිවිසි සුහද මේ ළඟට යෑම අවශ්‍ය නැහැ. ඒක මහා කරදරයක්. ඒ කිව්වට අහන්නේ අපේ කට්ටිය හිතනවා නෑ ගිහිල්ලා ඇයි හොඳයිවත් කියලා ඉන්න එපාය. ලෙඩ වෙච්චාම කියලා ඉතින් ওই සුදුහාමතු ඔය විචුපුරේ ඉන්න එකන හය කුටි ඉන්නකොට ලෙඩ වෙලා. ඉතින් හරි ඔක්කොටම ඉස ලෙඩ වෙලා වගේ. අර අපි නාගනන්නේ අපි ඊට ඉන්නේ එක සුදුහාමතු කෙනා ඒ ආමතුත් ලෙඩ වෙලා කියලා හැම කෙනාම යනවලු මේ ලෙඩ බලන්න. දොර ඇරලා තියලා යනවලු. මට ආයෙ ඇඳින්න ගිහලා ඉන්නලු දොර වහන්න. එක් එක්කත් ඇවිල්ලා යනකොට තමන් ආව වහකු දොර වහලා යන්නේ නැතුළු. ඉතින් එන එන ගානේ මට ඇඳින්න හිටින්න ඕනේ. ඉන්නකම් මේ අගත්තුක පිළිගන්න වෙහෙස තියෙනවා. ඊට පස්සේ ගියාට පස්සේ යන ගාම දොරහන්නත් හොඳ නැහැ. එක එක්කත් දොර වහගෙන යන්න දන්නේ නැහැ. දැන් අපි ඒකට වෙන්නේ නැති මිසනෝනේ හැමතැනම ඔටෝමැටික් ඩෝ ක්ලෝසර් දාලා තියෙනවා. මොනම යකෙකුටවත් තේරෙන්නේ නැහැ අපි අරගෙන ගියේ විස බීජයකට දොරක්, මදුරුවන්ට දොරක්, මැස්සන්ට දොරක්, එහෙම නැත්නම් මේ මේ මෙරුන්ට දොරක් කියලා මතක නැහැ. ඔය එන යන්නම් ඈ හොඳයි හොඳයි. ඊ යනවා. ටික වෙලාවක් ගිහලා එමීට ගිහලා අර මනසට ටිකක් දොර ඇහෙන සද්ද ඇහෙන්නේ නැත්තරගෙන ඊට පස්සේ ආය දොර හරලා තිබු දෙයක් තෝන්න තව කෙනෙක් ඒක ඇයි කියලා බලම ඇවිල්ලා දොර අරනකම් බලන්න. ඉතින් ලෙඩට ආයෙසරයක් කරදරයක්. මං කියන්නේ ගීගවන් තට්ටු කර දොර කඩාන යන්නේ කියලා. කිව්වට පස්සේ කවුරු ඇයි කියලා වුණා මේ ලෙඩා නැගිටවන්න නැතුව කරන්න එපායි. එහෙම එකක් නැහැ. ගියාට පස්සේ ටී එකක් හදලා දුන්නේ නැහැ කියලා ඊට පස්සේ තරහ වෙනවා. මම දන්නේ මම එකපාරක් ගියා මේ රාගම හොස්පිටල් එකට ඔය දහනම කුටි ආමතු වසනේ වෙලා එතන ඉන්න නර්ස් කෙනෙක් මට තේ එකක් හදලා දුන්නා. මගේ මුළු ජීවිතේට ඉස්සල්ලාම ස්පිරිතාලයට ගියාට පස්සේ ස්පිරිතාලේ ස්ටාෆ් එක ලෙඩ බලන්න ආපු කෙනෙකුට තේ එකක් හදලා දීපු වෙලාව. මම කමයි මම කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තේ එකක් අවශ්‍ය නැහැ. මම ඊටාම අගය කරන අහම්බයක් නිසා. ඊට පස්සේ ඒ නර්ස් කියනවා අපි 19 කුටි හැමෝටම කී කියාලු හිටිය ඔබ වහන්සලා ගෙන්න දෙන්න කියලා ඔබ වහන්සේට උපස්ථානයක් කරා. මම කුඹල කරන උපස්ථාන හොඳටම ඇති මේ 19 කුටි හැමෝට ඇතුළු වාට්ටු වෙන ඔක්කොට උපස්ථාන කරනවා. නෑ ඔබ වහන්සේට ඒකක් දෙන්න අපි බලන්නේ. මම අපිට පිළිවෙත්ෙන් බලනකොට කවදාකවත් ස්පිරිතාලයට ගියාට පස්සේ ඒ නර්ස්ලා කරන ලීඩාගේ ඇඳ කොට්ටයට තියෙන රුපියල් 10000 හොරකම් කරනවා මිස කවදාකවත් ලෙඩෙකුටවත් මුත්‍රා පොච්චියක් දෙන්නේ නෑ. ඒක අර මේ මේ චාමර ලියලා තියෙන පොතේ කැන්සර් හැදිලා ඉස්පිතාලේ ඉඳද්දී මරන් ඉන්න හරකුන්ට වගේ සලකන සැලකිල්ල තව දින ගානකින් මැරෙන කැන්සර් රෝගියා ලියනවා මං ඉල්ලීමක් කරා ඔබ මේ ටික ලියපන් අපි වෙනුවෙන් කියලා මේ ලියලම තියෙන ධම්මජීව ආනන්දමට ලියන්න කිව්වා ඌ දක්ෂ වුණා ලියන්න පුදුම විදිහට Facebook එකටත් ලිව්වා පොතත් ලිව්වා මරණට පස්සේ පසුවදනක් කියලා තිබුණා මගේ දැන් මේ වෙනකොට තව දෙන්නෙක් ලියමින් ඉන්නවා මේ වගටපත් වුණාට පස්සේ මිනිස්සු පිළිකා රෝගිය දිහා බලන හැටි. ඊට පස්සේ ඉස්පිරිතාලට ගියාට පස්සේ එයා කියන ඉස්පිරිතාලේ ඒ කියන්නේ පිස්සු මේ පිළිකා වාට්ටුවට හැම පහසුකම්ම තියෙනවා. මොකද හැම එකනම සලකන්නේ අනේ තව දවස් දෙකකින් මැරෙන එකක්නේ. මරන්න ඉන්න හරකුන්ට වගේලු සලකන්නේ. තැඹිලි ගෙනල්ලා පරණ කට්ටිය බිව ප්ලාස්ටික් කෝපයකට දාලා දෙනවා. තැඹිලි වතුර ටික. ඉතින් මේ තැඹිලි කියලා කියන්නේ ඒ කලවම් වෙන්නේ නැතුව දෙන්න ඕන දේ. තැම්පිලි ගේන්නේ බොහොම ඈතක ඉඳලා. නන්නා දුන්න කෙනෙක්. හරියටම ප්ලාස්ටික් කෝප්පෙට දාලා තියලා යනවා. ඉතින් මේ වගේ ලිඩ්ඩුට උපස්ථාන කරනවා කිව්වහම කරුණු පහක් සහිතව කරන්න ඕනේ. ඒ තමන්ට ලකුණු ලබා ගන්න තමන්ට තියෙන උණ නතර කර ගන්න අවස්ථාවක් කර ගන්න ඕක නැහැ. ඒ නිසා කාගෙත් ළඟට යනවනම් හේතුවක් කරනවක් අත යන්න ඕනේ. එහෙම නැතු යනවා කිව්වහම මේ මේ වාගේ පිස්සු ගෙනින සංඝයා අතර ගැටුම ඇති කරන යෝගාවචරණ අතර අනවශ්‍ය කටකතා පතුරන වෙලාවේ නිකන් ඉන්නේ කොච්චර හොඳ බලන්න. මොනක්වත් නැතුව මේ ලැබිච්ච කට පාඩමක් කරගත්ත කට කනට ගත්ත කාටවත් කියන්නේ නැහැ විසඳන්න යන්නෙත් නැහැ මොන විසඳන්න ඔතොරිටි එකක් ඉන්නවනේ. මම මොකටද නටන්නේ? එන ඔතොරිටි එකට කියලා කියනවා මට මෙහෙම කාරණාවක් කියන්න බාර ගන්න කැමතිද? නංගන් ඇතුව කියන්නද නංගන් නැතුව කියන්නද මට ලියලා දෙන්න මම ලියලා දෙන්න. ඉවරයි. අපි ගිහිල්ලා <coughs> කුත්තු කරලා පටන් අරගත්තොත් මේ ඒකේ පීඩිත පක්ෂය මේකයි පීඩක පක්ෂය මේකයි මම පීඩිත පක්ෂයට උදව් කරන්න හදනවා කියලා කුණු හරප කුණු හරපේව කරන්න ඕගොල්ලෝ රාජ්‍යවල ගිහිල්ලා බාහිර මැදත්තාන් වල ගියාට පස්සේ කරන්න යන්න එපා. ඒ වෙලාව නිකන් ඉන්න එක ලොකු දෙයක්. මේ කියන්නේ සති සම්පජඤ්ඤේ නැතිවීමත් අසති අසම්පජඤ්ඤේ නැතිවීම දෙකේම නැතිවීම එක රසයි. දෙකේම නැතිවීම එක රසයි. ඉතින් මේ දෙකේම නැතිවීම එක රස වෙනකොට ආගමක් පිටින්න බෑ. එතන සදාචාරයක් හිටින්නත් බෑ. එතන පැවැත්මක් හිටින්නත් බෑ. මොකද මේ කල්පනා කරන්නේ කියන්නේම Nirodhe වැත්තනේ. ඉතින් ඒකෙන් ආගමක් හදාගෙන ඒ ආගමත් තේරවාද කියලා එකයි මහායාන කියලා එකයි කියලා කට්ටි බෙදිලා යනකොට කොච්චරක් මේ කට්ටි වල මේ සති සම්පජඤ්‍ය දෙකත් අනිත්‍ය බව සති සම්පජඤ්ඤ දෙකක් දුකට හේතු වෙන බව සති සම්පජඤ්ඤ දෙකක් Tamange මේ පාලනේ පවත්තන්න බැරි බව පිළිගැනීමේ ශ්‍රේෂ්ඨත්වය කොහොම කියලා දෙන්නද? පවත්තන්න බෑ. පවත්තන්න බෑ. ඒගොල්ලෝ හිතන නිසා රහත් වෙනකොට වෙන්නේ කෙලින්ම සති සම්පජඤ්ඤය 100ක් ගිහිල්ලා හිටිනවා. ඒ කියන්නේ අසතිය සම්පජඤ්ඤයත් එන්න පුළුවන් බව දන්නවා. දෙකම නැති වෙන බව දන්නවා. සති සම්පජඤ්ඤයත් නැති වෙන සුළුයි. අසති අසම්පජඤ්ඤයත් වෙනවා නැති වෙන සුළුයි. ඉතින් මේ මේ යන මට කඩුල මොටද කියලා හවල්. මේ ගමනක් යන මිනිහට කවුරු හරි කිව්වොත් ඔතන නෙවෙයි අකෝ පාර මේ පැත්තෙන් අපේ ඉඩ මුඩින් යන්න බෑ කියලා මේ යනවා මම. මට මොකටද ඔය තමුසලා ගන්න මං ගියා. එච්චරයි. වරු එහියේ ආපු එකහට වරු එහියට ආපු එකහට ඉංගන් වැඩක් නැහැ නේ. වරු එහිය කරපන් ගාන ගණන් ඵලයක්. ඒක කරන්න බෑ සංවිධානවල. ඒක කරන්න බෑ සංවිධාන පිළිබඳ හැඟීමක් තියෙන ශිෂ්ටාචාර මිනිස්සයාටත් කරන්න බෑ. එයා බලන්නේ මේ සමාජ පද්ධතිය විසින් ඇති කරලාද නීති වලට යටත් වෙලා කරන්නේ කොහොමද කියලා. උදේකලාවට ගියාට පස්සේ සම්බන්ධේ මට්ටම් තම්මට්ටම්. අපිට උදේකලාවේ හැමදාම ඉන්න බෑ. අපි සමාජගත වෙන්න ඕනේ. එතකොට සමාජ නීති අනුගමනය කරන්න. හැබැයි සමාජ නීති කවදාවත් සති සම්පජඤ්ඤය අභාවය ගැන කතා කරන්න කොන්දප්පන්නේ නැහැ. සති සම්පජඤ්ඤේ අසති අසම්පජඤ්ඤේ නැති භාවය ගැන සමාජය උඩ බැලමට කතා කරන්නේ. එතකොටම දැනගන්න මේගොල්ලෝ මේ සති සම්පජඤ්ඤේ අනිත්‍ය දුක්ඛ අනාත්මව පිළිගන්න කැමති නැති ගතියක් තියෙනවා. ඒක නොකල යුතු කතා. ඒවා මේ අනවශ්‍ය කතා. එතකොට කියන්නේ ඒ අසත්‍ය සම්පජඤ්ඤයත් වෙන පැත්තන හොඳයි. නමුත් ඕගොල්ලන්ගල තියෙන මේ බීතිකාව සති සම්පජඤ්ඤයත් නැති වෙනවා කියන එකේදී මම ඕගොල්ලොත් එක්ක නෑ. මම මගේ උදකලාව ගන්නවා. මම මගේ විවේක වෙනවයි කියලා තමන්න පුළුවන්කම තියෙන්න ඕනේ අර සමාජයට එකතු වෙච්ච මහා කරුණාවෙන් වැඩ කරන්නත් ප්‍රඥාව අපේලායේ මේ ගණයා කෙරෙන් වෙන් වෙලා පැත්තකට වෙන්නත් පුළුවන්කම තියෙනවා. භාවනා ශාලාවේ කල්ලා ඔෆිස් එකේ මුතුම පේනකොට මේ අර පරිවේල ගියනකොට පොතලා කරවල් කියනවා මේ මලමියා අනුරෝගාරය ඒකෝගේ මලමිනිය කනෝගාල් කියන එකේ ඒක කාරණේ ඔය ඔය කිසිම මම කියන්නේ අම්මෝ අන්දහම කරනවා කනෝගාල් නේද කියලා කිතුලක් ආව ඒක පාරම පිළිකොලක් ඇතිලා හිතේ වෙහෙද දැක්කොත් පණුවගහ ප්‍රමාණයට වැඩිය පණු නැති ප්‍රමාණය මේ මලමිණිය වැඩි කරනවා කියන්නේ. මේ පණු නැති ප්‍රමාණය වැඩි වෙන නිසා දැක්කොත් ඒ ටික පිළිපන් කියන වේද නැති. අර පණුවගහ පණුව ගැඹුරට ප්‍රශ්නේ දුන්නා. ඒක තමයි සිද්ධියක්. ඒකෝට එතන සතිය මම කියන්නේ එතකොට අර සතිය අර පරෝගහප නැතික කරේ මේ සතිය මේ ජපානයේ ඇති ශරීරයේත් 80 කුලක් කෘමි කුල 80ක් කෘමි කුලයන් ජීවත් වෙනවා. මේ පණ තියෙන ශරීරය ඇතුලේ කොකපණුව වටපණුව ඔය අනුමනෝ જાතිය 80ක් කුලයන් කෘමි ජීවත් වෙනවා. ඉසේ මොකා වෙසෙන්නියා ඉස උකුණා වෙසෙන්නියා ඒක කියන්නේ වසෙන්නියා ඉසේ රෝග නැසෙන්නියා කියලා උකුණෝ නැති ඔලුවක් හිතන්න යන්න බා තට්ටයක් අරගෙන දතේ මොකා වෙසෙන්නියා දත්ත යා වෙසෙන්නියා ඒක කියනු හසෙන්නියා දතේ රෝග දත්ත නැති දත් නැ ලෝකේ වඳුරගෙන් එක කෑවොත් පිස්සු බල රෝගේ කියලා හිතනවා බල්ලන්ගෙන් කෑවොත් පිස්සු බල රෝගේ නෝ විස කියලා කියනවා කණේම කාවේරෙන්නියා කංගන කනපනුවා නැවකද නමක් තියෙනවා. කං ඈයාවේසෙන්නියා ඒකක් යනුවසෙන්නියා කනේ රෝග. මොකද ඌ බලා ගන්නවා මට්ටමට එහා රෝග ඇදෙන්න දෙන්නේ. මොකද ඌට ඉන්න බැරි වෙනවා. ඉතින් කං ඈ ඉන්න තාකල් වැඩි ෂේප්. ඇහි රුදාව හැම තැනටම තියෙනවා රංකද ගොඩ නාට්‍යයක මේ පෙන්නනවා. ඒ ඕනම දෙපාර්තමේන්තුවක වහයලාගෙන කරන පෙරේතෝ ටිකක් ඉන්නවා. ඌගේ අනුහසින් තමයි දෙපාර්තමේන්තුව දුවන්නේ. ඌව ෂේප් කරන වැඩක් කරනවා මිසක දෙපාර්තමේන්තුවේ ලොක්කට කරන්න දෙයක් නැහැ. ඌත් වෙලා ඉන්නේ අර අර කංගායට යටේ ජීවත් වෙන එක විතර මේ ඒක පටත් වෙනවා. මේකට එන කාලේ ධම්මසොනෙත්තත් එක්ක ඇවිල්ලා යන්න දීලා නැහැ. ඇත්තේ අම්බලමුටලා ගොඩාක් වෙලා හිටියා. අයියා කතා කරලා කිව්වලු මල්ලි. මේ හැටි කසිපු තියනවා කියලා. අර හිටපු ටිකට ඌ අල්ලලා. ඊට පස්සේ ඌ ඔහෙලා බැලනකොට පිරන්නේ නිසරණානේ දොලි. ඊට පස්සේ මේ ධම්මසොනෙත්ති ගාලු බලපංකෝ හොඳ වැඩ කරන හැම තැනම නරක තියෙන. ඊට පස්සේ ඒගොල්ලෝ නිස්සන්වනේ කවදාද වැටුණට කසිප්පුකාරෝක වැටෙන්න දෙන්නේ නැහැ අයියා. උන්ටි කෝක රැක ගන්න මොකද හාමුදුරු ඉන්න ගන්නේ බඩු හම්බෙන්නේ. ඒ නිසා ඔබ පරිසං යම් කලබල වෙන්න එපා. කසිප්පු වෙන ටික ඉන්න දාකල් නිස්සන්වනේ රැකෙනවා. ඔය නැති කරන්න යන්න එපා. මුත්තරා වෙනවා. ඔය සමාජලාට බලන්න ඒගොල්ලෝ පැවිදි වෙලා මෙහෙන් විසිකරන කේල් පොතු අනම්මන යන්නේ ඌටද කියලා. කසිප්පු කරන්නේ හොඳයි. ඒක විතරක් වෙනවා ඇති කිව්වා. නිසරනේ දක්ෂ හාමුදුර කෙනෙක් කෙනා එයා කරන්නේ කසිපු කරන්ට පළතුරු ටික දීලා. බොන්නේ පෙරාණ හිටපන් කියලා නොදන්න වගේ ගාන්න ඉන්නවා. මේ හැමතැනම දුර ක්‍රමයක් තියෙනවා. පද්ධතිය 100 100ක් හොඳ තැනක් ලෝකේ නැහැ. ඉතින් ඒ නිසා කුණ දිහා බැලුවත් පණෝ ගහලා හිටියත් මැරිලා නැතත් මේක ඇතුලේ 80ක් කෘමිකුලයන් ජීවත් වෙනවා. ඒක නැත්තම් කවදාවත් ජීවත් වෙන්න බෑ. කෘෂිකර්මයේදී අපිට උගන්වනවා 100ට 100ක් ජීවාණු කාරණේ කරව පසකට ඇටයක් දැම්මට පැලවෙන්නේ නැහැ. ඇටේ කණු කැපෙන්නේ නැහැ. ඇටේ කණු කැපෙන්නේ පොළොවේ විස බීජ තියෙනාන් විතරයි. ඒකෙන් ගලන එක්සූඩ්ස් තියෙනවා. පුංචි ස්‍රාව වර්ගයක් තියෙනවා. විස බීජ ඉන්න තැන් වල තියෙන ස්‍රාව වර්ගයක්. ඒක තමයි පොහොර බවටපත් වෙන්නේ. එම් පැලේ කණු කැපෙන්නේවත් නැහැ. මේ ජීවාණු වර්ණය කරපු වතුරක හෝ ජීවාණු වර්ණය කරපු පසක. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ සම්පූර්ණ පිරිසුදු ලෝකෙක. බුදු කෙනෙක් පහළ මේ කක්කාවේ තමයි. අපි බුදුහාමර උඩ තියලා නෙළුම් මලක් උඩ හිටගෙන හිටියට බුදුහාමර කියනවා නෙළුම් මල පර ඕජාව ගන්න තාමත් මඩේ. නෙළුම් මල ඔච්චර පිරිසුදු නැහැ කියලා මඩට බණින්න යන්නේ අපි ඒ කඩලා බුදුන්ට පූජා කරන වෙනම කතාවක් ඒක. ඒකට නෙළුම් මල කැමති නැහැ. නෙළුම් මලට ඕන කරලා තියෙන යත් එක්ක අර ඕජාව දෙන ගහත් එක්ක ඉන්නරපම් මඩට. මේ කඩලා පරිම පවිත්‍ර භාවයට යන්න හදනවා කියන එක ඒක නිකන් මනුෂ්‍ය සදාචාරවාදයෙන් හදාගත්ත ආන්තික වචනයක්. මේ කේවල පරිසුද්ධ භාවයක්. ඒ බුදුරජාණන්සේ වගේ වෙන්නේ මේ ඕනෙම දෙයක අපිට දකින්න ඕන දේ අපි දැක්කට ඒක දකින්නම් ගාක් පේන දේ වහ ගන්න ඕන ගතියක් තියෙනවා අපි ළඟ. ඒ දේ වැහුවොත් විතරයි මේක ඉස්මතු වෙන්න තියෙන්නේ. අන්නේ පේන පිනිපිනී තියේදී වසංගන ගතිය තමයි අවිද්‍යාව කියන්නේ එහෙම එකක් තියෙනවා වසංගලා තියෙන කියලා දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම එකක් තියෙනවා මම ඒක දකින්න කැමති නැහැ. මගේ හිත දකින්නේ මේ පැත්ත විතරයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා සති සම්පජඤ්ඤය සහ අසතිය සම්පජඤ්ඤය කියන මේ දෙකේ හට ගන්න පැත්තේ නම් විශාල වෙනසක් තියෙනවා. අසතිය සම්පජඤ්ඤය සදාචාර විරෝධී. සති සම්පජඤ්ඤේ සදාචාරවාදී. නමුත් මේ දෙකේ අභාවයේදී ඔන්න ඔය ලකුණ නැහැ කියන එකයි මම මේ ඉස්මතු කරන්න බැරි. මේ දෙකේම අභාවයක් තියෙන එක වළක්වන්න බෑ කාටවත්. අභාවයක් තියෙනවා නම් ඒකේ තියෙන සමාන රසයක්. අසරසන්නස දැන් සතිය ගැන කතා කරද්දී මේ සාමාන්‍යයෙන් හොඳට සිහියෙන් කායගත සතිය පිළිබඳව හරි කායගත සතිය පිළිබඳව විශේෂයෙන්ම අවධානයෙන් ඉන්න. ඒ ඉන්න වෙලාවක ඒ සිහිය හොඳට තියෙනවා. එතකොට ඒක සාර්ථක සිහියෙන්. ওই ඉන්න අතරේ මොකක් හරි අදහසක් ඇවිල්ලා අනාගත බලාපොරොත්තුවක් හරි ගිහිල්ලා ඒකට ගිහිල්ලා ඒක රමණය කරන්න පටන් ගන්නවා. එතකොට සිහියට තේරෙනවා මේ තැනක ගිහිල්ලා මම් මොලා වෙන්න නමුත් දැන් ඒකෙන් ගැලවෙන්නත් අමාරුයි. ඒක ASCII ගොඩක් බහැලා ඉන්නේ. එතකොට දැන් ඒ සිතුවිල්ල රමණය කරද්දී ඇතුලේ ඇති වෙන වින්දනයේ ගතිය, තෘප්තියක් වගේ. ඒක පිළිබඳ අවබෝධයෙන් සිටීම තුළින් මේ මේ ඒ අද කොහොමද ඒ ඒ தත්ත්වය ගැන විස්තර කරන්න පුළුවන් ඉන්නේ කොහොමද මොකක්ද අහන ප්‍රශ්නේ පිරිසුදු නැහැ දැන් සිහියෙන් ඒ සතියෙන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ මොකක් හරි දැන් ද්වේෂයක් කියමුකෝ කවුරුක හරි පිළිබඳව වෛර කර කර වෛර කරන්න පටන් ගන්න වෛර ආකල්පයක් එනවා. ආවට පස්සේ දැන් ඒක ගලවන්න බැරි මට්ටමට ගිහිල්ලා අර වෛර කරන එක තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ දැන් ඒක සිහියෙන් බලද්දී හරවලත් ආපහු ගන්න බෑ. ආය බලනවා මේ වෛරය කරන එකෙන් මේ ඇතුළට ඇති වෙන වින්දනයක් වගේ එකක්. වින්දනීය ස්වභාවය. ස්වභාව. අන්න ඒක පිළිබඳව සිහියෙන් ඉද්දී ඒකේ නම් තෘප්තිකර ස්වභාවයක් තියෙනවා. ඒකට බහැලා ඒක ඒ හැඩේ පිළිබඳව බලාගෙන ඉන්න සිහිය පවත්වන වෙලාවල් තියෙනවා. ඒ සති සම්පජන්ණය ඒක විස්තර වෙන්නේ කොහොමද කියලා? විතික්‍රමණය වෙනවයි කියලා කියන්නේ වේගය, ද්වේෂය ඇවිල්ලා එක්ක ගහන එක්ක මරනවා. නමුත් ඒක තුළ වින්දනයක් තියෙනවා කියලා කියන්නේ තාම ගහලා නැහැ, මරලා නැහැ. හැබැයි ගහඤ්ඤම් මරඤ්ඤම් කියන හිත තියෙනවා. ඒක කියනවා පරිඋත්ථාන කියලා. නැගලා තියෙනවා මල පැනලා නැහැ. විතික්‍රමණය වෙලා නැහැ. ඊට පස්සේ තවත් එකක් තියෙනවා යටින් ආයෙත් දවසක මේ පරිසරයට આવොත් රාග නැත්, ද්වේෂ නැත් කියන ද්වේෂය මතුවෙන්න පුළුවන්. ඒ බීජේ තියෙනවා. එතකොට අනුසයත් මේකේ තියෙනවා. ඉතින් එතකොට මේ වෙලාවේ මගේ හිත තිබිය යුතු අරමුණේ නැතය. පවතින්නේ द्वේෂයය. द्वේෂය නිසා ඒක වින්දනයක් තියෙනවය. ඒ වින්දනය නිසා මට නැවත සති අරමුණට යන්න බැරිව කියලා මේ දැනන දැනීම හැමෝගලෝක තියෙන එකක්ද නැත්නම් සති සම්පජාන සතිමත් කලා කෙනෙක් ළඟ විතරක් තියෙන එකක්ද කියලා ඇහුවොත් මොකද කියන්නේ? මේ ඇත්තටම ඕක තේරෙන්නේ ගොඩක් ඔය දේශනහලා සිහිය පිළිබඳව ගවේෂණය කරපු හන්දම තමයි තේරෙන්න පටන් ගත්තේ. ඒ නැත්තම් ඔතන ගිහිල්ලා මේ විශාල විඩාවකින් ඉඳ සිද්ධ වෙච්ච එක තමයි වෙලා තියෙන වෙන වෙලා. ඒකවත් ඒකවත් දැන් තේරෙනවා මිසක් ඉදා තේරිලා නැහැ. ඒක නිසා ඔය මං ඉන්නේ සත්‍ය අරමුණේ නෙවෙයි. මං ඉන්නේ පිටපොට පැල්ලයි. මං නිකම්මත් නෙමෙයි. මම ඉන්නේ දැන් පිටපොට පැල්ල රාග ద్వේෂ මොහේගේ හරියටම ద్వේෂය. මේ ద్వේෂය වුණත් ඒකටත් ඇලීමක් ඇතුලේ තියෙනවා. කියලා මේ දන්න දැනීම ප්‍රශ්නයක්ද භවනා උත්තරයක්ද? දැන් ඒක උත්තරයක් කියලා පිළිගන්න ඒකේ වින්දනයක් තියෙන එක විඳින එක තමයි කරන්නේ ගැලවෙන්න බැරි කම. හරි ඒක දන්නවා. ඔව්. ඒක දන්න නිසා ඔය නැගුවේ ප්‍රශ්නයක්ද නැත්නම් ප්‍රකාශයක්ද නැත්නම් මේ මේ උදාන වාක්‍යයක්ද? දැන් මම කියන්නේ නෑ සති සම්පජඤ්ඤයේ ඇතුලේ ඕක විස්තර වෙනවද කියන එක තමයි මම විස්තර කියන්නේ මේ අපි කියන්නේ. අපි සතියට ආවට පස්සේ තමයි ඇතුලේ තියෙන කක්කාව දන්නේ. දැන් පැවතිය යුතු මූල අරමුණක් තියෙන එක සතිය වඩන කෙනා දන්න දේ. තමයිගේ කර්මස්ථානය දාන්නවා. කර්මස්ථාන නැති උනට නැති බවක් දාන්නවා. නැති උනේ පොදුවේ නෙවෙයි රාගෙට බවක් දාන්නවා. රාගෙට ප්‍රේමයක් තියෙන බව තේරෙනවා. බැඳීමක්. ද්වේෂෙත් නේ ප්‍රේමයක් නෑ නේ රාගෙත් රාගෙත් නෙවෙයි දැන් ද්වේෂෙ ද්වේෂෙත් බැඳීමක් තියෙනවා. මේ තොරතුරු දන්නේක මොන තරම් දැනීමක්. හොඳයි. හරි මං අහන්නේ මේ ඉදිරිපත් කරන්නේ උදාන වාක්‍යයක ස්වරූපෙන්ද ප්‍රකාශයක් ස්වරූපෙන්ද ප්‍රශ්නයක් ස්වරූපෙන්ද? ප්‍රකාශයක් මං ඉදිරිපත් කරන්නේ මේක පවත්න්නේ කොහොමද කියලා. මේක පවත්න්න ඕනේ. ඔය දැන් කරන්නේ මගේ ඕනකමට කියලා හිතනවාද? හැබැයි ඒක කරන්නේ. මගේ ඕනකම නම් ඇයි මම මේ සති අරමුණෙන් අනිත් අරමුණට යන්නේ? ඒක නරක දෙයක්. ඒ බව දැනගන්නේ කොහොමද? මේ ද්වේෂයටත් බැඳීමක් තියෙන කියලා දැනගත්තේ මගේ සුපකෘතියද? කද්දාකවත්. ඒක විකෘතියක්. ඒ නිසා ඕක හදන්න යන්න බෑ ඕක. ඕක දැනගෙන ඉන්නලා ඒකත් ජයසිරි මංගලම් කියලා වැඩෙන්න ඇරලා. ඒකට කියන්නේ අර කිල්ල ඇහැදෙනකොට නටන්න ගත්තා. ඒ ක්‍රමයක් තියෙනවානේ දැන් ඒක මට බැරි ඉච්ච නිසා තමයි මම අද මෙතන ඉන්නේ මම උත්සාහ කරුවා ඇහැදෙනකොට මම කුයි කුයි ගන්නවා ඉතින් එතකොට කෙල්ල දන්නවා මේක අහක් නැහැ මේ දැක්කේ නැතු වගේ හිටපන් කියලා මගේ යාළුවා කියනවා ඔබ දැක්කේ නැතුවට පේන දෙකේ සුළු කෝණයක තියාගෙන හිටපන් මෙහෙම හරවලා බලන්න වෙන්නේ නැති කෝණයකට හැරිලා දන්නේ නැතු වගේ හිටපන් ඔබ පෑනකෙල් ලියනවා ලීලිය හිටපන් නැත්තම් පොළොව පහුරු කරලා හිටපන් වරින් වර වරින් වර ඕක දිහා බලපන්. අනේ මයි දිහා බලන්න මම ලේන්සුවක් කවන්නම් මම චොක්ලට් එකක් කවන්නම් කිව්වනම් මොකද වෙන්නේ? පාවොක්සයිඩ් ඉතින් ඔක් කියන්න බැරි නිසා කියනවා පොඩි ලඩුවෙක් යාළු කරගන්න හැටි මම දුවන කියලා ප්‍රධාන ඉඹගෙන ඉඹගෙන ගියාට පොඩි කා කැමති වෙයි. උ තමන්ගේ ඉතිහාට නැඹුරු ඇති වුණා නම් හිතන්න වැඩි පටන් ගන්න තියෙන්නේ. ආ බබා කියලා වෙන වැඩක් කරගෙන ඉන්න ඕනේ. බබාටත් කතා කරලා ඒ පැත්තටම බලන්නේ. වැඩි කතා කරන ඌ ඉස්සලා මැල දොරෙඩ මෙහෙම කරලා බලනවා. ඒකල භාගයක් දාලා බලනවා. ඒ බිත්තියට හේතුල මුළු රංගම දාලා බලනවා. ඊළඟ බිත්ති අයිනේ දිගේම එමෙ හිට එමෙ හිට අර මේ ටැංක මාල් ටැංක වල ඉන්නේ අර ක්ලීනර් එක ක්ලීනර් එහෙම හිට එමෙ හිට කක කක දැන් මෙතෙන් ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙනකොට වරින් බාවද කියලා වෙනකොට කතා කරොත් ඇවිල්ලා මෙතන අත ගහලා බලනවා. ගොඩ වෙනවා මෙතන. ගොඩ රෙවිල්ල පොණ දිහා බලනවා. ඒ දෙයට බබාට මොනවා කරුවොත් හරිය නොකර ඉන්නව නෙවෙයි මම මේ කියන්නේ. කිරීම කරන්නේ අකිරියහරා. ඒක විතරයි අපේ සංඝයා දන්නේ අපේ සංඝයා දන්නේ මේක වඩන ක්‍රමසා විදි. එක්කෙනෙක් ළඟවත් නැති නෑ. ස්මාර්ට් වෙන්න එපා, මූලධර්ම දාන්න යන්න එපා, සමීකරණ දාන්න යන්න එපා. සාමාන්‍ය බුද්ධිය. අද මිනිස්සු ළඟ නැත්තම සාමාන්‍ය බුද්ධිය. ඕනේ ස්පෙෂලායිසේෂන් එකක් තියෙනවා සාමාන්‍ය බුද්ධිය නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි රාජමාලිගාවෙන් බැස්සෙපීමට මැටි පාත්‍රයක් ගත්තේ අතට සිවුරු තුනේ ඉඳලා පෙන්නවා රාජමාලිගාවේ හිටියත් සාමාන්‍ය බුද්ධි තියෙන්න පුළුවන්. තුන්සිවුරු පාත්‍රය ඇතුළේ තියෙන ඉඳලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක ඒගොල්ලෝ හිතනවා මේ බුදුහාමුදුර අපිට කියලා දෙන්න ඕනේ මේ නියතමානි වෙන හැටි බුදුහාමුදුර අපිට කියලා දෙන්න ඕනේ මේ අහිංසක වෙන හැටි නෑ. අහිංසකම තියෙන්න බෑ ඔලොමලකම තියෙන තාක්කල්. ක්‍රමසා විදි දන්න තාක්කල් අහිංසක වෙන්නේ නැහැ. අපි මේ වෙලාවට කලපෙන දේ කරනවා කියලා කියන්නේ සම්ප්‍රදායෙන් ඇවිල්ලා තියෙන තක්ෂ ක්‍රමයක් අපි අනුගමනය කරනවා. නමුත් ඉම්ප්‍රොම්ප්ටු එහෙම නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාව කියන එකක් තියෙනවා. ඒකෙන් අපි ඔක්කොටම සමාන අයිතිවාසිකමක් කියලා කිව්වොත් උගත්තු කැමති නැහැ එහෙම කියනවා. බොහෝසත්තු කැමති නැහැ එහෙම කියනවා. දැන් මේ මේ ජනප්‍රිය වෙච්චත්තු කැමති නැහැ. නමුත් හැම කෙනාටම සමාන අයිතියක් තියෙනවා. ඒ අයිතියට මම කියනවා මානව අයිතිවාසිකම කියලා. හැම කෙනාටම කරන්න ඕනේ මේකයි කියනවා නම් අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ. ඔක තමයි යෝගාසන සංස්ථාවේ මේ මේකට ගත්තේ එම්බ්ලම් එකට ඕනේ නම් පාර තියෙනවා. අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕනේ මෙතෙන්දයි කියලා තියෙනවා පාර දෙනවා. ඔක්මීයක් බලන්න කැම තියෙන තැන කපන හැටි එහා කෙළවරේ ඉඳලා කවදාවත් එහෙම වටවැලල්ලෑමක් තියෙනවා කියලා හරියටම ඕනේ ඕනේ කොන දන්නවා. එතන කනවා. ඌ මේ පැත්තෙන් ඇවිල්ලා දැන් ඔය පොල් ගොල්ලේ වේල්ල ගහන්නට සර්වේස්ලට මේ පැත්තෙන් එහෙට අඳින්න ඕනේ මේ පැත්තෙන් මෙහෙට අඳින්න ඒක බලන වේලි දෙක මෙහෙම යන්නේ බින්ග දෙක. මීය කපනකොට එක පැත්තෙන් විතරයි බලන්නේ. ඌට යන්න ඕන දැන ඌ දන්නවා. කපන්න ගත්තාම හරියටම කෙටි තැන. අන්න ඒක දැනගත්ත පස්සේ තේරෙනවා මීයටත් තියෙනවා අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ. ඔය අපි ගිහිල්ලා ඔය ඉසර තොල හදන්න ගියා හැමදාම මේ හුකුඹා ගිහිල්ලා මේ කක්කොට්ට වහරලා ඉන් පදාසේ කඩලා කොන්ක්‍රීට් දාලා එනවා. ලොකුමතු hina වෙනවා. ඊට පස්සේ කියනවා උඹලට වැඩිය කක්කොට්ට ඉංජිනේරෝ. උඹලා ගියාට පස්සේ ඌ ඇවිල්ලා කෙටි මාර්ගෙන් හරනවා. උඹලා ගිහලා පුතිය ගන්න දැන් ඉතින් වැඩේ හැරනේ. කොන්ක්‍රීට් නේ දැම්මේ. ආයෙත් ඉන්නේ නැහැ කියලා ඉතින්. ඌ එදයි වැඩේ පටන් ගත්තා. ඌ ගාලා ගතියෙන් පාර හරක් නෑ. අනිත් දවසේ අඬ ඔබ නැගිටලා යනකොට හොල හොල හොල ගාලා වතුටි ගිහලා. ඌයක ඉන්න එක. උඹ කාලා බුදියන එක. උඹට part time job එක. ඌට full time job එක. ඌ ඒකේ ඉන්නේ ඌට මොනක් අසර්වේ කිරිලක් ඕනේ නැහැ. පස් හයියද කියලා බලන්න ඕන එක මොකුත් නැහැ. ගල කොහෙද කියලා ඕනෙකුත් නැහැ. වත්තිගේ උපඤ්ඤාතෝ මග්ගෝ. මිනිස්සයාට විතරයි ඒක නැත්තේ. ඒ මොකද මේ ඉස්කෝල වල ගිහලා කුණු හරම උගන්වන්නේ නෑ. එක එක ශිල්ප උගන්වනවා. ඉතින් ඌ ශිල්පේ දාන්න හදන්නේ. ප්‍රශ්න තේරුම් ගන්නෙත් නෑ. ගෙටි මාර්ගයේවිල්ලට අපිට විශේෂ ඥානයක් තියෙන කියලා දන්නෙත් නෑ. ඔබ පොඩ්ඩක් බලපන් මොකද්ද වෙන්නේ කියලා බෑ. ඌ ආයුධ සෙට් එක අරගෙන එතෙන් ගිහලා බලනකොට භාෂායිල වැඩි කරලා ගිහින්. ඒ නිසා ඒක ක්‍රමය. එතන ක්‍රමයක් නැහැ. නැත්තේත් නැහැ. ක්‍රමයක් නැහැ නැත්තේත් නැහැ. ඉතින් ඒකට කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. වෙලා තනිය හැටියට ඇණේ ගහනවා. අන්නේ තනිය හැටියට ඇණේ ගැහිමේ ඥාණයට හැම කෙනාටම සමාන අයිතිවාසිකමක් බුද්ධ ඥානසි දීලා තිනවා. බුද්ධ ඥානසිට ඒක විශේෂයක් කරගන්නේ නැහැ. මොකද කිව්වා නිතර මම බ්‍රහ්මෙක් නෙවෙයි මම ගාන්ධාරවෙක් නෙවෙයි මම දෙවියෙක් නෙවෙයි මම ඉන්ද්‍රජාලියෙක් නෙවෙයි මම මිනිසෙක්. අනික හැම නායකයෙක්ම කිව්වා නෑ නෑ මම විශේෂයි මම දෙවියෙක් මම උඹලත් එක්ක සම්බන්ධයක් නෑ මම ඉන්නේ වෙනම ලෝකයක උඹලට මාව දකින්නත් බෑ පේන්නෙත් නෑ මම කියපු දේ එහෙම නොකළොත් ඔන්න බලාගන්න. ධර්මසේ හැමදාම බඩ දනවා. වැරදිලා දෙයියෝ කවුද කියලා දැක්කෙත් නෑ. නීති පද්ධතිය දන්නෙත් නෑ. හැබැයි මගේ අකමැත්ත ඉෂ්ට කළොත් සදාකාලික අපාය. ඉතින් ඒ தත්ත්වයේදී මේ ලිපදින ලිපගිනි මොළවල තෙක් ගිය සැලිය වගේ ඉන්න කක්කොට්ට වගේ ඉන්න එක හොඳයි නං දේවාගම හරිජෝ. නෑ මේක දෙයයන් කියලා විශේෂ දෙයක් ඇත්තේ නෑ දෙවියෝ ඇත්තටම අපිට එළිය පහත්. අපිට වගේ මේ සමානෝ සුඛ දුක්ඛ දෙක පිළිහිట్లా නෑ පරිශීලන කරන්න බෑ දෙයියන්ට. ඒ නිසා අපිට හම්බෙලා තියෙන ඊට වටිනා එකක්. ඒක මේ පාඩුවට ගන්න එපා. අපිට ලැබෙන උත්තර ප්‍රශ්න කරගන්න එපා. අපිට මේ භාවනාදී ලැබෙන උත්තර විශේෂයෙන්ම සත්‍යයෙන් ඉන්නකොට ලැබෙන උත්තර හැම කෙනා ප්‍රශ්නයක් කරගන්න මොකද පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු නිසා. පෙර නොඇසු නොවිරු විදියට තමයි අපිට සත්‍ය මතුවේ. ඉතින් අපි දන්න දේ තුල සත්‍ය හොයන්න යනවනම් අසුචි වල මැණික් හොයනවා. දන්න දේ තුල මැණික සත්‍ය නැහැ. නිසා දන්න දේ ගන්න දන්න දේ ඕන්නෑ කරගන්න තාක් කල් වෙනකම්. ඒක වැඩක් නැහැ. ඒක බැලුවා ඒකත් වැඩක් නැහැ. මේක බැලුවා ඒකත් වැඩක් නැහැ. සත්‍ය අසම්පජඤ්ඤය ගත්තා, අසත්‍ය ගත්තා වැඩක් නැහැ. සතිය ගත්තා ඒකත් වැඩක් නැහැ. සම්පජඤ්ඤය ගත්තා ඒකත් වැඩක් නැහැ. ආන එතෙන්ට ගියා නම් වැඩක් ඇතිද ඒ සත්‍යදී ඉතුරුෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සත්‍යයට වගේම අසත්‍යයට නොසැලෙන මනස තමයි අවසානයේ අස්ත්‍රෝක ධර්ම කම්පා නොවීම වශයෙන් පෙන්නලා දීලා තියෙන්නේ. ඒක කියනවා සති සම්බොජ්ජංගං කෝ භික්ඛවේ භාවේති විවේක නිසං විරාග සිත් නිසිතං නිරෝධ නිසිතං පටිච්චසකාණු පස්සේ. බොජ්ජංග මට්ටම කියන්නේ සතිය වඩල සතිය සති බලයත් තව බුදුන්පත් කරගෙන විවේකීව වඩනවා ඇති වුණා නැති වුණා කියලා සැලෙන්නේ නැතුව විරාගීව වඩනවා ඇති වෙන සතියට ආශාවකුත් නැති වෙන සතියකුත් තරහ කරන්නේ නැතුව නිරෝධානුපස්සී සතියත් නිරුද්ධ වෙන සුළුයි නිරුද්ධ වෙද්දි ජීබුද්ධියෙන් බලන්න ඉන්න පුළුවන් 100ම නැති වෙන හැටි 100ෙන් දකින්නවා කියලා කියන්නේ නින්දට යන හැටි දකින්නවා. භාවනාදී අරමුණ නැති වෙන හැටි දකින්නවා. නැතිවීම අකරතැබ්බයක්, කනකොල භාවයක්, රහින් එලවා දැමීමක් නෙවෙයි, දෙකිය හැක්කක්. සිහිය නැතිවීම ඒකට සතියෙන් එළඹෙන්න පුළුවන්. මොකද ඒක ටික ටික සිද්ධ වෙන්නේ. නිරෝධ අනුපස්සේ පට්නිසක් ගන්න මේ කවදා හෝ අතාරින්න වෙනවා. හැරලන්න වෙනවා. ආන්නේ බව දැනගෙන සතිය වඩන කෙනා මේ සතිය නැති වෙන තැනයි ඕජාව තියෙන්නේ. උක්දෙන්ඩක් කනකොට ඒ කියන උඩ කොනේ ඉඳලා කන්න පටන් ගන්නදී. යටට යන්න යන්න පැණි රස වැඩි. ඔය සතියේ වැඩි රසම කොටස තමයි සතිය නැති වෙනකොට මම උපකරණයට ගත්ත සතිය කියලා එකක් දිනුවට එන ජොලියක් තිබ්බ ළමයි. දැන් මේක නැති වෙන හැටි බලනවා. නැති වෙන හැටි බලනකොට ඒ මුට්ට සතිය නෙවෙයි. නැති වෙන හැටි බලනවා නොසැලෙන මනසකින්. ඒක මනුස්සත්ව ඉක්මවපු දෙයක්. ඒක නිසා ඒ දෙයට ක්‍රමසාවිදි නැහැ. සතිය නැති වෙන හැටි බලනකොට එතන සතිය නෙමෙයි තියෙන්නේ. ඒකට මොකක් හරි දාන්න වෙනවා නම. එක් සතිය එක්ස්ට්‍රා සතිය මොකක් හරි කියලා දාන්න වෙනවා. හොඳ මේක තමයි අපි මේ මේ හම්බ කරපු සියල්ලෙම අභාවේ බලන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම හම්බ කිරීම. ඒ ඒ දේ දකින්න බැරි නම් හම්බ කර දෙන්නේ නැතිවම ක්ලාන්තයක් බාටපත් වෙනවා. විශ්වෝපයක් බාටපත් වෙනවා. ආසාත්මක ලක්ෂණ පහළ වෙනවා. ඉතින් මේ අද ලෝකෙ වැඩිම හම්බ කරගෙන ඉන්න මිනිසුන්ට එක එකටවත් ඒ පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. ඒ වගේම දන්නවා මරණයට පස්සේ කාටද අයිති වෙන්නේ කිසිසේත්ම තමයි බලාපොරොත්තු නැති අප්‍රිය දායයකට ලක් වෙනවා. මොකද මිනිහතරන් ඉන්ඩස්ට්‍රියස් කෙනෙක් පේන්නේ නැහැ මනුස්සයෙක් ලෝකෙ. පේන්නේ ඊට වැඩිය මේ සල්ලි වලට ආදා කරන ක්‍රියේටිවිටි එකක් නැති මැට්ටෝ. ඒ වගේම තමන්ගේ පුතා මගේම ගෑණිකේ මට හම්බෙච්ච දරුවද කියලා පෝසතාට ප්‍රශ්නයක් තියෙනවා. මොකද පෝසතා ගෑණි පෝසතත් එක්ක නෙවෙයි පුදියන්නේ. රෙජිස්ටර් වෙලා තියෙන්නේ නම් මෙයාගේ නමින් තමයි. ඒ වගේ මෙයාගේ ඇත්ත පුතත් වෙන ගෑණිකට දාවිප්තිලා තියෙනවා. ඒකත් පිනියා දාන්න. කවදාකවත් ඒ ෆනසයට දෙන්න හම්බෙන්නේ නැහැ මොකද නීතිය දෙන්නේ රෙජිස්ටර් වෙච්ච දරුවට අප්‍රිය දායාද. අද වැඩියෙන්ම හම්බ කරන මිනිස්සයා වෙනමම අපායකට යන්න ඕනේ. මේ ඉඳද්දි මේ ඉන්නේ පුදුම දුකක. ඉතින් ඒ නිසා මේ මිනිසුන්ට මේ උපයාගත්ත දේ කණ්ඩත් බෑ. මනි ලෝන්ඩරින් කර කර ඉන්නේ. පාවිච්චි කරන්නත් බෑ. ඒ වගේම මෙච්චර හම්බ කරුවට පස්සේ මොකද වෙන්නේ කියලා ඒකට අනිවාර්යයෙන්ම අප්‍රිය දායාදතෝ කියන එක බුදුජානසයේ පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. තමයි දහඩි මාංශයෙන් හම්බ කරගත්ත දේ දායාදේ උරුම කෙනාට ලැබලා දෙන්න පුළුවන් නම් <clears throat> පුදුම දෙයක්. ඒ නිසා රාජ්‍ය හැම වෙලාවෙම උදුර ගන්නවා කවුරු හරි. පීරච්චුමා මරලා උදුර ගන්නවා. පීරච්චුමා මැරෙන්නේ පුතාටි. ඉතින් හාමුදුර කෙනෙක් හිටියලු හොඳ නම්බුකාර කියන්නේ. මොකද්ද කියන්නේ? වගකීම් වෙන හාමුදුර කෙනෙක් නමුත් අන්තිමට බැරි තැන හාමුදුර සල්ලි ටිකක් එකතු කරා. එකතු කළේ මැරෙන දවසේ කිට්ටම හොඳම ගෝලයට කිව්වලු මෙන්න මෙතන මෙච්චර මල්ලේ මෙච්චර ගාණක් තියෙන දවස් වල හැටියට 20000 30000 තිබිලා තියෙනවා. ඉතින් දැන් ගෝලයට හෙන සතුටුයි. දැන් නාකිය මරනවා කියලා කියන්නේ නීතිගත සල්ලි වගේක් නේ දැන්. මුන් තමාරු වෙන්න කියලා මතක් වුණේ නැහැ. අනේ ලෙඩෙන් මැරුන්නේ නැතිලු. පස්සේ මෙයා කපියෙන් ඇල්ල මරලා. ගුරු ආමතුමා අයි මේක කට අරගෙන බලා හිටියා මේ අන්තිම වෙලාවේ මට මෙච්චර ගාණක් හම්බුණා දැම්මැරේ දැම්මැරේ කියලා අර හාමුදුරන්ගේ තිබුණ අර හිතේ ගිල්ට් එක කිව්වට පස්සේ අඩු වෙනවා ඊට පස්සේ හාමුදුරුවෝ සුව වෙනවා ලොකු හාමුදුරුවෝ පස්සේ පිහිය ගන්නලා මරන ඒකට දෙන්නම මේ අර හාමුදුරුවෝ සල්ලි පාවිච්චි කිරීම නිසා කැලසෙනවා මෙයා මිනිසෙක් මරම නිසා පාරජිකා වෙනවා ඉතින් සල්ලි ටිකෙන් මොකද ඊට පස්සේ සල්ලි අත ගන්න අත ගන්න ඉමන්සට පුදුමාකාර බයක් නැති වෙන්නේ ආයෙ විනා පායට යන්න ඕනේ නැහැ නේද ලොකු සාන්ත කියනවා මේ වගේ දේවල් ඇති කරගන්න ගියාම ඒ අප්‍රිය දායාදී මේ හාමුදුරුවෝ දෙන්නේ ප්‍රිය දායාදයට තමයි කිත්වන්ත ගෝලිකොට තමල වර්ධව පෙරුම් ගන්න එපා මම තල්ලි පාවිච්චි කරනට කැමති නැහැ. නමුත් මම මෙහෙම දෙයක් එකතු කරා මම මේ නමට විතරයි කියන්නේ මේක අරගෙන පන්සලේ අභිවෘද්ධියක් කරගන්න කියලා කිව්වට ඒ හාමුදුරුවෝ ගන්න ඒක මට ලොකු හාමුදුරන්ගෙන් හම්බෙච්ච උපනිෂද් රහසින් හම්බෙච්ච වස්තුව කියලානේ. ඉතින් මීයක්ෂය ඊට පස්සේ මැරෙන්නේ නැතුව හිටියෝ. ගුරු ගෝලයාගේ දැන් වැඩේම ලොකු අහඳුන් මැල්ලා බඩ හිට ඔළුව දාලා අත අපිට අත තියන්න ඉන්න ස්වරූපය. අනේ මේකක් මැරෙන්නේ දවසින් දවස පණිනවා. එතට උදන්නවනේ මේ 20000ට මොකද වෙන්නේ? ඒක නිසා අපි හම්බ කරන හැමදේම අඩු ගන්න සති සම්පජඤ්ඤේ පවා ධම්මෝපියෝ භික්කවේ පහතබ්බා පගේව අදම්මෝ කියන කතා බුදුන්සේ පෙන්ලා නැතුව කියන්න බෑ. පෙන්නුවට ඒක ආගම උස්මතු කරලා පෙන්වන්නේ. සතියත් නිරෝධානුපස්සීව වඩන්නේ කියලා. පටිනිස්සග්ගානුපස්සීව වඩන්නේ කියලා. ඒකේ ලස්සනම කැලේ තියෙන උපේක්ඛා සම්බොජ්ජංගං කෝ භික්කවේ භාවේ තබ්බං විරාග නිසං නිරෝග නිසං පටිනිස්සග්ගානුපස්සී උපේක්ඛානුපස්සී වේතු. උපේක්ෂාවත් වඩන්න කියන උපේක්ෂාවයි. උපේක්ෂා නැහැ කියවට පස්සේ අසහනෙනේ. අසහනෙ පැමිණෙනවා කියන්නේ උපේක්ෂාව නැති වීම. ඒකට ලෑස්තිලා හිටපන්. ඊට පස්සේ දිගටම ආය අසහනෙ නැතිවම තත්වයක් නෙවෙයි. ආයෙත් උපේක්ෂාව නැති වෙලා අසහනෙ එයි. ඒ කට්ටියක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ උපේක්ෂාව වටනකමක් ඉන්නේ නැහැ. තනිකර උපේක්ෂාව වෙනවා තනි උපේක්ෂාව වටනකම නැහැ. සංසන්දනාල වටනගෙන වරින් වර ආතතියක් එන්න ඕනේ. ආය උපේක්ෂාවට යන්න ඕනේ. ආය ආතතියක් එන්න ඕනේ. ආය උපේ. ඒකෝට තියෙනවා මේක උපයාගත යුතු දෙයක්. අලුතෙන් හම්බ වෙන උපේක්ෂාව හරි ෆ්‍රෙෂ්. මොකද ආතතියක් නැති කරලා අරන් තියෙන. ඉතින් ඒ ෆ්‍රෙෂ් මේ ඒ නවම භාවයේ එන්නෙම ඊටතර තිබුණ ආතතියේ ප්‍රවේ ප්‍රවණතාවෙත් නැත්තම් තීව්‍රතාවයට සාපේක්ෂව. සකවදාරි ආතතියට පොඩ්ඩක් ආස කරන්න පටන් ගත්තාම ඉඳලා හිටලා ලඩක් උනේ නැත්තම් අප්සෙට්. ඉල්ලෙලා කාගෙන් බැනුමක් ඇහුවේ නැත්තම් අප්සෙට්. ඉල්ලලා හිට බඩ නරක් උනේ නැත්තම් අප්සෙට්. එනහංගේ ඉමුනිටි හැදෙන්නේ නැහැ. ඉගේ ඉමුනිටි හැදෙන්න ඉන්දියාවේ ගිහිල්ලා ෆලුඩා එකක් බොන්නවා. නොමිනේ දෙන්නේ. මේ වක් කරනකොට ගාලා ආසයි දෙනවා. බැත්ත බීලා අනිත් පැත්තට ඉස්සලා ෂූටින් ඩයරියා. ගාලන්නේ. මේ වැසිකිළිය කොහෙද කියලා අහනකොට ගිහිල්ලා. ඉතින් කියන ඇමරිකන් ඇමරිකන් මේ මේ කවුද මේ ඉන්දියන් කාරයෙක් කියනවා තොපිට ওই විස බීජ නැති වෙච්ච දරුවෙකුට අපේ වීදුරුවක වතුර එකක් බීපියා බලන තොපිට හෙපටයිටිස් B එක හැදෙන්නේ. අපේ උණ්ඩ බීවේ නැත්තම් අප්සෙට්. වක්කඩින් වතුර ගන්නත් බොනවා. වෙලේ මේකෙවත් වතුර බොනවා. මොකක්වත් එන්නවද අපි ඉවත් එක්ක ඉඳලා තියෙන්නේ. ඒ නිසා විස බීජ අගේ කිරීමක් නෙවෙයි කියන්නේ විස බීජ වලින් පහර දීමක් නැත්නම් අපේ ඉමුනිටි සිස්ටම් එක අප් ටු ඩේට් වෙන්නේ නැහැ. අප්ඩේට් වෙන්නේ නැහැ. තින්සයි ව නැති ලෝකයක් හිතන්න එපා. හැබැයි වෙනදාට වැඩිය ඒ ඒවත් එක්ක නිතර ඉවයින් වෙන කරදර අඩු කරලා තමන් මේ කරදර නැති පැත්තට වැඩි වෙලා එනින ගතිය යනව. මේ වරින් වර අර වගේ ඇටැක් එකක් දෙයක් එනකොට තමයි තේරෙන්නේ අපේ ඩිෆෙන්ස් සිස්ටම් එක අපේ මේකට බලපෑම ශක්තිය ඇලර්ට් එකේ දින්න කියන්නේ. ගින්න වෙන හමුදාවට වරින් වර ෆයර් ඩ්‍රිල් එකක් දීලා පෙන්නනවානේ. නැත්තම් ඌ බුදියාගෙන ඉන්නවනේ කාමරේට වෙලා. ඒ නිසා ඉඳපු ගාලා ලාම් එකක් දානවා ෆයර් ඩ්‍රිල් එකට. ඒකට ඇවිල්ලා ටට්ටක් ගහලා වැඩ කරන හැටි පෙන්වන්න ඕන. ආන්නේ වගේ එකක් මේකේ තියෙන්නේ සතිය පවා විරාග නිශ්චිතව වඩන්න ඉගෙන ගන්නවා. මොකද කියන්නේ වෙල්බන් පැත්ත? හලෝ පුළුවන් තරම් සෙයින් ඒ අපෙන් තාම ප්‍රශ්නයක් නැහැ සෙයින් ගායි ප්‍රශ්න නැහැ කියලා ප්‍රශ්න නැහැ මේ මේ ප්‍රශ්නයක් තියෙන පොඩ්ඩ අහගෙන ඉන්න ඒ සෙයින් Oh, yeah. ඒ කාය වන්දිතේ නැතුව අනිත් සතුටක් ගුණිතේ කියලා ඒක විස්තර කරන්නේ මේ ස්ථානය ගැන කියන ඇහැ වෙයි රූපය වෙයි රූප ආයතනය නොගන්නේ කන වෙයි ශබ්දය වෙයි ශබ්ද ආයතනය නොගන්නේ කය වෙයි ස්පර්ශය උගේ ආයතන ඒ දැනකොට මේ ආකාසාන්තලේ ආකාසාන්තය දිහෙලට අරෝපතත් විතරයි මනස සම්බන්ධ වෙන්නේ මේ මේ සංඥා සංඥායයි විරෝධාපත්‍යත් එකටම දාලා ඒ ඔක්කොම කියන්නේ ඒකටත් අවිදියම ඒකට මනස එකේ නැත්තේ ඔකේ නැත්තරම අර රූපයත් ඇහත් ඒව රූප ධර්ම වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒ දෙක ගැටීම හරහා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. චක්කු විඥාණයට උතන මනස කියලා අරගන්නවා. ඇහත් ඇහත් රූපයත් ගැටීම නිසා නමුත් ඇහත් රූපයත් ගැටෙන හැම වෙලාවෙම මනස නැහැ. මොකද යම් වෙලාවක විඥාණය චක්කු විඥානයේ බවට පත් වුණොත් ඒ වෙලාවේ කනත් සද්දයක් දෙකම තියෙනවා. සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ. මොකද විඥානේ තියෙන එක චක්කු විඥානේ වෙලා ඉවරයි. එතකොට ඒ වෙලාවේදී කයට පහසක් දැනුණට එතන දැනීමක් නැහැ. හිත එතන නැහැ. හිත ගිහිල්ලා මේ වෙනකොටම පදිංචි වෙලා ඉවරයි මේ චක්කු විඥානය. ඉතින් ඒක නිසා අපිට දැනගන්න පුළුවන් සාපේක්ෂව මේ විඥාණය එකක් වුණාට විඥාණයට ద్వාර හයක් තියෙනවා. ආයතන හයක්. ඒකට එකවරකට ප්ලග් වෙන්න පුළුවන් එකට විතරයි. ප්ලග් වෙනකොට අනිත් පහම වල්නරබල්. අනිත් පහම විවෘත වෙනවා. ඉතින් එතනදී ඒතේ සූපත් තිබුණට මේ මේ මේ සද්දත් තිබුණට කනක් තිබුණට ආයතනයක් පහළලා නැහැ. ඒව තියෙන්න පුළුවන්. ඒක ආයතනයක් පහළ නැත්නම් හද්ද පිටිසර කවුරුත් යන්නේ නැති කැලේක අත් දවසින් ගිහිල්ලා බැටි කැලේක මිනිස්සු නැත්නම් විශාල ගහක් වැටෙනවා. සද්දයක් ඇහෙනවද කියලා. අහන්න කෙනෙක් නැත්තම් සද්ද කියන එක පැනවෙනවාද කියලා. තනි ඇති අපුඩිය. අපුඩිය වදින්නේ හුලඟට. මෙහෙම ගිහිල්ලා තවාතකට නෙවෙයි. එහෙමනම් අපුඩිය වෙනවනේ. වදින්න දෙයක් නැහැ තනි අපුඩිය අඬ මොකද්ද කියලා අහනවා. ඉතින් මේකෙදි පෙන්නනවා දේවල් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. දේවට මම අත දැම්මට පස්සේ තමයි ප්‍රශ්න වෙන්නේ. ඒකට කියනවා යමක් දෙයක් බවට පත් වෙන්නේ විඥානේ අත දැම්මට පස්සේ. විඥානේ අත දැම්මට පස්සේ ඒක මානසික වෙනවා. ඒ මනසට අදාළයි. එහෙම නැති ලෝකේ අනන්ත දේවල් ඉන්නේ. ඒකට නිවනක් නැහැ එතන, ප්‍රතිපදාවක් නැහැ එතන, කරදරත් නැහැ එතන. ඒක ගැන කරදර වෙන්න ඕනේ නැහැ. ඉතින් අපි මේ සාකච්ඡාවලදී හුඟක් වෙලාවට එහෙම ප්‍රශ්න අරගෙන සාකච්ඡා කරනවා. තේරුවන්නේ ඒක අපිට දුකට අදාළත් නැහැ, දුක නිරෝධයට අදාළත් නැහැ. දුකට අදාළ වෙන්නේ නිරෝධය කරන්නේ මේ මොහොතේ Tamanට හිත ගිහිලා තියෙන තැන. ඉතින් එහෙම ආයතනයක් දිහා බලහන් ඉන්නකොට බලහින්න කෙනා විතරක් දන්නවා අපි එහෙම හිත යන දෙන්නේ රූපේ සද්ද මේ ඇහි විතරක්ම තියා ඉන්නවා කියලා හිතමු. කසින රූපයක් දිහා බලන ඉන්න එහිම. ඉන්නකොට ඉන්නකොට පේනවා මේ ඇහත් මේ රූපයත් වෙනස් වෙනවා. මේ රූපයත් ලොකු වෙනවා, පුංචි වෙනවා, දුරස් වෙනවා, ළඟ වෙනවා. මේ ඇහත් බලනින් එකත් මේකට මනාප වෙනවා, අප්‍රිය වෙනවා. මේ අතරමැද තනක් තියෙන්න පුළුවන්ද? රූපේ තිබුණට නැත්තම් රූපේ ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා නැහැ කියන තැනට වැටෙනවා. ආනපානින් නැති වෙලා යන්නේ. පිම්බීමක් කිරීම නැති වෙලා යන්නේ. සක්මණේදී දේවල් ඔක්කොම මේ අනායාසයෙන් සිද්ධ වෙන්නේ. අන්න එතෙන්ට යනකොට මනසේ යමක් එතන කරනවද නැද්ද? මනස හිටියට නිකන් පෙන්ෂන් ගත්තා වගේ ඉන්නේ. එයාට කරන්න දෙයක් නැහැ. මොකද අපි චුණා සිවුණුවත් ගුරුසුණත් ගණන් ගන්නෑ. දුරුණත් ලඟුණත් ගණන් ගන්නෑ. કોઈ දෙක දෙකටම සමහිත දැම්මොත් විනිශ්චයකාරයා ඉන්නව බෙන්ච් එකේ නඩු නැහැ. දොස්තර ඉන්නව පුටුවේ නලාව තියන ඔක්කොම බඩු තියාගෙන ලෙඩ්ඩු නැහැ. මොකද්ද ප්‍රශ්නේ? ගුරු රැගිල ඔක්කොම ලැහැත් කරගෙන ඉන්නවා අහන්න කවුරක්වත් නැහැ. ගුරු රැග වටිනාකම් තියෙන ශිෂ්‍ය වැඩි වෙච්ච ගන්නට. දෙදාගේ වට මෙදාගේ වටිනාකම් තියෙන ලෙඩ්ඩු වැඩි වෙච්ච ගන්නට. නඩුකාරයෙක් වටිනාකම තියෙන පොලිමේ නඩු වැඩි වෙච්ච ගන්න. ඉතින් නඩුකාරයා හරිය කැමති නඩු ගොඩක් තියනවා දකින්න. විද්දු හරිය කැමති ලෙඩ්ඩු වැඩියෙන් ඉන්නවා දකින්න. ගුරුවරු හරිය කැමති ශිෂ්‍ය වැඩි වෙනවා දකින්න. බණ කියන හාමුදුරුවොත් කැමති ශ්‍රාවක වැඩි ශ්‍රාවකයෝ බණහලා නිවන් දකින්න නැද්ද ප්‍රශ්නයක් නැහැ. පිස්සු පිහට්ට හරි ගමන්නේ බස් වලින් ගෙනත් දාගන්න පුළුවන් නම් හාමුදුරු යන්න අහනවා කී දෙනෙක් ඉන්නවද? සෙනග. මීට වෙඩි නැත්තම් මං ඉන්නේ නැහැ. ඉතින් අර මිනිස්සු ගණන් බල්ලා අඩු ගන්න හයරකින් හරි තම්බි මිනිස්සු ටිකක් හරි ගමන සුම්බර බන්දලා ගිරක් දාන්න. ඉතින් නමුත් තියෙන්න පුළුවන් එක මිනිස්සෙ ඉන්නේ. ඒත් බණ කියන බුදුජානනාංශේ එක මිනිස්සයාට ওই සුප්පුත කුට්ටි වගේ එකනට බණ කියලා තියෙන්නේ ඌ මේ ඒ වෙලාවට ආපු හිඟන්නා. හැබැයි බණ සම්පූර්ණයෙන් කියලා තියෙන ඌට. වටේ හිටපු හාමුදුරු බොහෝම ආසාවෙන් පළක බඳ බඳගෙන බුදු බෞරයෙන් බණ අහන එක එක්කත් බුදුහාමුදුරු කියන දේ අහන්නේ. මේ ටෙලිවිය ගාගන්නේ කොහොමද? පාත්‍රය පුච්චගන්නේ කොහොමද? ඒක තමයි කල්පනා කරන්නේ. සුප්පුත කුට්ටි ඒ වෙලාවට ආපු අහගෙන තුගාපේක ඌ බණ අහලා වැඩේ කරගත්තට පස්සේ බුදුහාමුදුරු කියනවා එනකොට ඌ දිලිද්දෙක් යනකොට අදලිද්දෙක්. එනකොට මෝඩෙක් යනකොට බහුසුතෙක්. ඒ නිසා ආයතනේ තියෙන්න පුළුවන්. ඔය කියන අඩුම කැඩුම නැතුව නැත්නම් අඩුම කැඩුම තියේදීත් ආයතනේ නොතිබෙන්න පුළුවන්. සේ ආයතනේ වේදිතබ්බි. එවැනි ආයතනයක් තියෙනවා ආනන්ද. හරියටම විඥානේ තියෙනවා අනිදස්සනවා. ඒක මේ වෙන වචනකින් කියන අද්වෛත වේදාන්තේ මේ බ්‍රහ්මගේ සුගුණ නිර්ගුණ කියලා தত্ত্ব දෙකක් තියෙනවා. සුගුණ කියලා කියන්නේ එයා ඉන්න බවට ලකුණු පේන්න තියෙනවා, ගුණයක් තියෙනවා. තව එකක් තියෙනවා නිර්ගුණ தত্ত্বයක්. ඉන්න බවට පෙන්වන්නට ලකුණක් නැහැ. එයා මේ හුවා දක්වන්න විදියක් නැහැ. එහෙම නැත්නම් පණවන්න විදියක් නැහැ. ඉතින් කියනවා නිර්ගුණ தත්ත්වය සාකච්ඡාවට ගන්න බෑ පොතකට දාන්න බෑ කියලා දෙන්න බෑ. ඒ නිසා නිර්ගුණ தත්ත්වයට වැඩිය සුගුණ தත්ත්වය තමයි පෘථජ්ජන අතර කතා කරන්න පුළුවන්. නමුත් නිර්ගුණ தත්ත්වයට වැඩිය සුගුණ தත්ත්වය කියලා කියන්නේ කෙලසිච්ච தත්ත්වයක්. ගුණේ කියන්න පුළුවන් තරමට ගොරෝසු වෙලා තියෙනවා කෙලසිලා තියෙන්නේ. ගුණේ හොඳ මේක කියාගන්න බැරි තැනක තියෙනවා. ඉතින් කියනවා නිර්ගුණ தත්ත්වය අනාත්මයි. සුගුණ தත්ත්වේ ආත්ම කරලා පෙන්වනවා කියලා කියනවා. බ්‍රහ්මයා ඉන්නවයි කියලා කාලවරෙන්කෝ මුළු ඉන්දියාවම පිටේරුම් අරගත්ත අපි මේ පිළිගන්නේ බ්‍රහ්මන් කෙලසිච් එක පණවපු එක බඩු බාගට් එකේ තියෙන බඩු ගහේ බඩු නෙවෙයි ගහේ බඩු නිර්ගුණයි තේරුම් ගන්න බෑ ඒකට උඹේ තෙන්නේ ගියාට පස්සේ තේරුම් ගන්න පුළුවන් එතකොට බුද්ධ ජනසේ පෙන්නපු අනාත්මවාදී ආත්මවාදයකට දාලා තමයි බ්‍රහ්මන් කියන එකක් තියෙනවා බ්‍රහ්ම පදාර්ථයක් තියෙනවා නිර්ගුණ තත්ත්වයක් තියෙනවා සුගුණ තත්ත්වයක් තියෙනවා හරියට අනිදසන විඥානයක් තියෙනවා නිදසන විඥානයක් තියෙනවා සුප්පතිත්ත්‍ය විඥානයක් තියෙනවා අපපතිත්ත්‍ය විඥානයක් තියෙනවා කියලා වචන අපි පාවිච්චි කරලා තියෙනවා තේරවාදී. නමුත් අද තියෙන ප්‍රධාන ප්‍රශ්නේ බෞද්ධය මේ මොනවක්වත් දන්නේ නැතුව අර අද්වෛත වේදාන්තයේ කියන දේවල් කොපි කරන්න පටන් අරගන්නවා. අද්වෛතය කියලා කියන්නේ ද්වෛතය අතහැරලා මැද අල්ලනවා කියන එක. බුදුරජාණන් කියන්නේ දෙකොණ අතහැරලා මැදත් අල්ලන්න එපයි කියන එක. උභවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති මැදවත් ඇලෙන්න එපයි කියලා. නමුත් අර අනිදසන විඥානයක් ඇත කිව්වොත් මම දැල්ලුවා වෙනවා. සෝ අපපතිතේ විඥානය ඇත කිව්වොත් මම දැල්ලුවා නේකට ඇත කියන්නත් එපා මහන්නේ නැත කියන්නත් එපා කියලා කියනවා. ඉතින් ඒතකොට තර්කයකට ය아가න්න බෑ. බෞද්ධයට හිතා ගන්න බෑ මේක භාවනාවේ ලබා ගන්න එකක්ද නැත්නම් ශ්‍රී ශ්‍රී ශ්‍රී ඒ ඉන්දියා මේ මෑතකදී පාරිච්චේ Hindu නායකයා කියපු දේ ඇත්තද කියලා. තර්කින් නම් අල්ලන්න බෑ. ඉන්දියාවේ ඒ තරමන බුද්ධ ආගම නැති කෙරුවා. ඔය මේ ওই වද අද්වෛත වේදාන්තේ. මේ ළඟදී බික්කු බෝධි ලියුව ආටිකලයක්. අද්වෛතේ පටල ගන්න යන්න එපා. මේ බුද්ධ ඥානසේ පෙන්වන මේ අනිදස්සන විඥානයත් එක්ක ඒක විශාල ආත්මවාදයක් එතන තියෙන්නේ. බුදුන්සේ අනාත්මවාදයක් තියෙන කියලා. ඉතින් ඕක ගොඩක් කල් ගියා තේරුම් ගන්න ඔය නිවැරදි නිවීම දේශනා මුල් අහන කාලෙදි මට ඉතර පිරිසිදුවක් තිබුණේ නැහැ. අනිදසන විඥානයක් ඇත. අපපතිත විඥානයක් ඇත කියලානේ කියන්නේ. ඇත කිව්වොත් ඒත් අහු වෙනවා. නැත කිව්වොත් ඒත් අහු වෙනවා. මේ වෙලාවට විඥානයේ පැවැත්මක් තියෙනවා. විඥානයේ පැවැත්මක් තියනවා වෙනවා ඇත කිව්වොත්. නැත කිව්වොත් සදාචාරයක් ඇති කරන්න, ශික්ෂාවක් ඇති කරන්න කෙනෙක් නැති වෙනවා. ඉතින් කොතෙන්දිට මේ ශික්ෂාවක් ඇති කරන වැඩක් කරන මිනිහා ඉඳලා එයා නැති කියන தത്വෙට යන්නේ කියන එක පොට්ටපාද සූත්‍රයේදී කියනවා මේ ඕලාරික අත්භව ප්‍රතිලාභයේ අරගෙන ඒක මනෝමය අත්භව ප්‍රතිලාභයෙන් සියුම් කරලා මනෝමය අත්පත්ලාභය සංඥාමය අත්පත්ලාභයෙන් සියුම් කරලා සංඥාමය අත්පත්ලාභයෙන් නම් අපි මේ කතා කරන දේ අදාළයි. ඕලාරික අත්පත්ලාභේ මනෝමය අත්පත්ලාභෙන් ඉඳි මොනව කතා කරනවද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ශංකර්ගේ වාදේ අද්වෛත වේදාන්තයට යන්න බෑ බෞද්ධයන්ට. මොකද බෞද්ධ මේ මට්ටමට අරමිසු ගිහිල්ලා නෙමෙයි කතා කරන්නේ තර්කේ. අපේ කට්ටියට ගිහිල්ලා අත්දැකීම් නැති නිසා මේගොල්ලෝ කල්ැතුවම රණ්ඩු කරන්න පටන් ගන්නවා. එතකොට අරමස නිකම්ම දිනුවා. එයා කතා කරන්නේ ආලාර කාල මුද්‍ර කරා පුත්‍රලාගේ අත්දැකීම් සහිතව. මේගොල්ලෝ භාවනා කරලා නැහැ. ඒක පිළිගත්ත විවේකානන්ද. විවේකානන්ද පිළිගත්ත බුදුජානක විතරයි මේක සාක්ෂාත් කරපු කෙනා. හැබැයි බුදුහාම කියන දේන් ඇති වැඩක් නැහැ. ඒක අපි දන්නවා. ඉතින් නිකන් බුද්ධ ධර්මයේ ඒගොල්ලන්ගේ දරුවෙක් බවට පත් කරගත්තා. පත් කළේ වෙලා කිව්වා බුදුහාමරට දරු කරලා බුදුහාමරගේ ගුණ වලින් 100ට එකක් මට තිබ්බොත් මට කොච්චර මානවයට උදව් කරන්න පුළුවන්ද කියලා. මම මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාට ඉන්දියානු පුත්‍රයාට ගරු කරනවා. ඒ උනාසි කියපු දේවල දෙයක් නැහැ. ඒක අපේ අපේ පොතේ කොහොමදක් තියෙනවා. කරන්නේ අපේ බුද්ධහං කාරණත් කියන්නේ තියෙන ඉච්චරයි. ඒගොල්ලන් එතෙන්ට යන්න බැරි නිසා ඔය කියන නිර්ගුණ සුගුණ தත්ත්වේ නැත්තම් සේ ආයතනේ ඔය කියන ආයතනයක් ගැන කතා කරන්න බෑ මොකද අපි දැනටම පක්ෂයක් අල්ලලා ඉවරයි එක්ක ඇත කියලා එක්ක නැත කියලා ඉතින් ඒක වාදපතයක් විතරක්ම නෙවෙයි වාදපතයක් නෙවෙයි බුදුන් කියන්නේ මේක සාක්ෂාත් කළ හැක්කක් මරණයෙන් මේ පිටම අරගොල්ල කියන්නේ එතෙන් යන්න වෙන්නේ මරණයෙන් පස්සේ බ්‍රහ්මත්වයට මේ ප්‍රවිෂ්ඨ වීමක් හාවීමක් බ්‍රහ්මත්වයට මේ ඉද කාලේ ඉන්නකොට යන්න බෑ මේ කය නිසා ඉවරනාට පස්සේ යනවා ඒකේ බුද්ධහමල සමානතාවයක් තියෙනවා. නිවන සම්පූර්ණ වෙන්නේ පරිණිරවාණයේදී. මරණයේදී. එතෙන්ට වෙනකන් ෂුවර් එකටම දන්නවා යන්නේ නැහැ කියලා. හැබැයි කයේ දර්ථේ තාම තියෙනවා. ඉන් එහාට පරිණිරවාණයෙන් පස්සේ තථාගතයන් වහන්සේ ඉන්නවද නැද්ද? පණ මේ මේ රහතන් වහන්සේ තුල තථාගත කියන தত্ত্বය පවතිනවද නැද්ද? සුද්ධ විඥානයක් තියෙන්න පුළුවන්ද? සුද්ධ විඥානය කියන්නේ නැති භාවයක්ද? මුඛ මුගෙන් අල්ලලා කියලා දෙන්න. ඒක නිසා ඒක හුදු වාදපතයක්. මොසබචනස ඔප්පු කරලා පෙන්වනවා අවුරුදු 45ක් වාදපතයක් නෙවෙයි දෙන්න යන්න පුළුවන්. ඒක සාක්ෂාත් කළ හැකි ධර්මයක්. ඒක සාක්ෂාත් කරන්න ඉස්සලා කාමේ තේරුම් ගනින් ඊට පස්සේ රූපේ තේරුම් ගනින් ඊට පස්සේ අරූපේ තේරුම් ගනින්. ඒ ඔක්කොම තේරුම් අරගත්තට පස්සේ හැමතැනම ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. අල්ලන්න පදනමක් තියෙන. මේ පදනමේ අහුවෙච්ච මනුස්සයර තමයි ඒ ඒ භවගාමි සත්‍යය කියලා කියන්නේ කාම භවගාමි, රූප භවගාමි, අරූප බව ගන්න අපිට ඒකවත් බේරගන්න බැරුව එයින් එහාට තත්වයකට යන්න බෑ අපි ඒ නිසා කරගෙන හරියක් කරගෙන භවය ඇතුලේ බුද්ධ ආගම කරගෙන භවය ඇතුලේ බුද්ධ ධර්මයේ නෑ එහෙම එකක් බුද්ධ ධර්මයේ එහෙම අරස කරන දෙයක් නෑ එහෙම මේ සිංහල බුද්ධ ආගම කියලා අරස කරන දෙයක් නෑ ඒ නිසා බුද්ධ ධර්මයට විරුද්ධයි බුද්ධ ආගම හුඟක් වෙලාවට ඉතින් ඒක ඒ ශංකරාචාර්යතුමා හැංගි හැංගිච්ච බෞද්ධයෙක් කියලා සමහරට දාර්ශනිකයෝ කියනවා. එයාගේ ධර්මයේ සමූහයටයි ගැලපෙන්නේ. උදේකලාවට Tamanට ගැලපෙන්නේ නැහැ. ඒක මේ පිරිසකට කතා කරලා ආද කරලා පෙන්නලා දෙන්න টොප්. ඒක ලියලා තියෙනවා මේ ශංකරාචාර්යතුමාගේ ධර්මයෙන් පස්සේ ඔය මහා භාරතේ ක්‍රිෂ්ණ විඥානය කියන එකක් ඔය අනිදර්ශන විඥානයම විස්තර කරනවා. ඊට වඩා ගොඩක් ගොඩාක් නිදර්ශන සහිතව පෙන්නනවා. යම් කිසි කෙනෙක් සර්පේ ලණුවක් දැකලා සර්පෙක් කියලා හිතලා එයා මේක බලන්න ඕන කියලා ළඟට ගිහිල්ලා කියාට පස්සේ අර සර්පයා කියලා හිතාගත්ත සංඥාවට මොකද වෙන්නේ කියලා. මේක ලණුවක් කියලා දැනගත්තාට පස්සේ උට මේ සංඥාවත් එක්ක බැඳලා තියෙන බිය, පිළිකුල, වස, විෂ ඔක්කොම නැති වෙනවා. ඒකේ එකත තිබිලත් නැහැ. තිබිලා තියෙන ලණුවක්. ඉතින් ඒක නෑ ඒක සර්පෙක් කියලා හිතාන ඈතින්ම හැරිලා කියන තව කෙනෙකුට කතා ඒක ඔය පාරේ යන්න එපා සර්පෙක් ඉන්නවා කියලා. කර්මයට ආදී උග ගිහිල්ලා බැලුවොත් බලන වෙලාවේදී මේ සර්පෙක් නෙමේ සතෙක් නෙමේ ලණුවක් කියලා දකිනකොට අර සත්ව සංඥාට විෂ සංඥාට සර්ප සංඥාට මොකද වෙන්නේ? මොනතරම් සීල මේ මේ සහැල්ලුවක්ද? ඒ සහැල්ලු වෙන්නේ Taman ඇති කරත්ත තකතිරුක මේ සහැල්ලුවක් නේ. එතන තිබිලා නෑ එම් බයක්. ඒ වගේ නිදර්ශන පෙන්නනවා පුදුමාකාර ප්‍රමේ ප්‍රදේශයකට අපි මේ මිනිස්සු පිළිබඳව අරයා මට මෙහෙම කරයි කියන බයෙන් අපි මේ මනුස්සය නැති කරන්න හෝ මට උදව් කරයි කියන මනුස්සයට පෝෂණය කරන්න කරන දේ තන්නේ කර දේශපාලනයක් තියෙනවා. දේශපාලනේ කරන්නේම ඕක තමයි. අපිට මෙහෙම බයක් තියෙනවා. ඕගොල්ලන්ට ඒක කරන්න බෑ. අපිට ඒ නිසා හමුදාවක් ඕනේ. අපිට මේකට ටැක්ස් ඕනේ. අපි හමුදා මෙහෙ වුණා. ඒව කතා කරන්න අහන්න ඉන්නවා. ඔය රහස් කිව්වොත් එහෙම ඔත්තු බලන සේවයට අහු වෙන නිසා අපි වේදන් කරන්නට කාටවත් පෙන්වන්නේ නැහැ කියන උන් රැයට ගෑනු ගෙන්න ගණ්ඩායි, ක්ලබ් යණ්ඩායි කැසිනෝ වලටයි අර සල්ලි පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ අපි ඔත්තුකාරයෝ හැමතැනම යන්න ඕනේ. එහෙම නැතු ඔත්තු බලන්න බෑ. තොත්තු දෙන්න නැතු ඔත්තු ගන්න අමාරුයි. ඒසත් තොත්තුව තියෙන්න ඕනේ යුද ක්‍රමේ. ඔත්තු කෝක වෙතත්. අන්තිමට පැතිරෙන මොනවාද? සමාජ රෝග. අන්තිමට පැතිරෙන මොනවාද? සමාජයේ තියෙන දූෂිත ගති. එනිසා යුද්ධ ඇති කරන්න හදන මේ සමාජ මානසිකත්වය ආණ්ඩුව ඇති කරන එකක්. තරාකාරී ඇති කරන එකක් නෙවෙයි. දැන් හොඳට බලාගෙන ඉන්න මේ මිනිස්සු වලට ගහන පද. හරියට මේ ලනු කැල්ලක් පෙරලා සර්පෙක් කියනවා. ඉතින් අපි දැක්කොත් සර්පෙක් විදියට ආණ්ඩුව අපිත් එක හරි කැමති. ඇයි මේක මැට්ටනේ? මූට නහය විද ගන්න පුළුවන්. දැන් අපි සර්පෙක් කිච්චාමකෝ. ඔය ඊට පුතෙන් කිව්වොත් මේ ආණ්ඩුව කරන මීයක්කුත් මුකුත් කරන්න බෑ මෙයාට මේ බීලෙලියට වෙන ගාන කරන්න මොනම දෙයක් ගණන් ගන්න නැහැ කියලා. එයා හිතන තියෙන්නේ මේ අඥාන මෝඩකම මේ ඇවිල්ලා තියෙන කියලා. නෑ බුදුහාමුදුරුවෝ කියලා දුන්න දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුනට නෑ වුණා වාගේ හිටපන්. තාම නිවන් දැකලා නෑ. නිවන් දැක්කා වාගේ හිටපුවාම පේන තියෙන්නේ නෝන්ජලී කියලා. ඒකයි කියන්නේ සෙනගත් එක්ක ඉඳලා ආඩාර පහන්න යන්න එපා. මුයි ගැලීට ගිහිල්ලා වැඩක් කරගන්න. කාටවත් ඔප්පු කරන්න යන්න එපා. එහෙම ආයතනයක් තියෙනවා. නමුත් ඒ ආයතනේ ඇත කියන්නත් බැරි නැත කියන්නත් බැරි එකක්. ඒක චපලකමක්වත් අමරාවික්කේ පවාදයක්වත් නෙවෙයි. හරි අපි නැතර කරන්න හදන්නේ. ඩයිනස් අපි ප්‍රශ්නක් තියෙනවා ඉක්මනට අහන්න මේකේ. දැන් මට ප්‍රශ්න නැහැ කිව්වා දැන් ආයෙ ප්‍රශ්න තියෙනවායි කියනවා. හරි අහන් බලන්න. දැන් තමයි මොකෝනේ. ඔව්. මේ ළඟ ළඟදී හම්බෙච්ච බබෙක්. ඔව් කියන්නේ. අද සංගතනේ සාවිනාචර සතිය ගැන සතිය නැති වෙන තැන ගැන මේ දේශනාවේදී ආපු ප්‍රශ්නයක් ආවෙනාට දැන් මේ ප්‍රායෝගික මේ සතිය අපි වදද්දී අපිට මේ දැනගන්න පුළුවන් සංහිඳාස මේ සතියේ සමහර වෙලාවට කියන්නේ රාගයක් හරි දේශයක් හරි එනකොටම නිකන් කරන්ට් එක එනකොටම ලයිට් එකක් පත් වුණා වගේ අපිට සතිය වෙනවා ඒක සතිය වෙනවා කියන්නේ ඒක අපි දැනගන්නවා ඊට පස්සේ තව වෙලාවක් තියෙනවා මේ සතියක් වගේක් තියෙනවා නිකන් ඩිම් වෙච්ච ලයිට් එකක් වගේ එතන අපි දැනගන්නවා ලාවට මේ වෙන දේවල් ටික ගැන අවධියක් වගේ තියෙනවා. හැබැයි මේ අවධියක් වගේ තිබුණා ඒකර මේ සතිය නැති වෙලා යනවා. සතිය නැතුනේ කොතෙන්ද කියලා අපිට අඳුරගන්න අමාරුයි. හැබැයි ඒ කියන්නේ ඒක ආයත් සතිය නැති වෙලා කියන අපි මොකද සතිය තිබ්බද සතිය නැද්ද කියලා එහෙම එකක් අපි දන්නේ නැහැ. අපෝ කෙලෙසක් එනකොටම අර කරන්ට් එක යනවා වගේම ලයිට් එකක් පත් වෙනවා වගේම සතිය එනවා. ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ ඒ සතිය ලාවට තියෙන නිසා අර ඩිම්මිච්ච ලයිට් එකක් වගේ තිබිලා මේ සතිය නැති නැතිලා යන එක ඒක දැනගන්න ඕනද මොනවද දැනගන්න යමක් ආයාසයක් කරන්න ඕනද එහෙම නැතුණා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සතිය ආවා නැතුණා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ තනස්සල්ලක් නැහැ. ස්වාමීන් වහන්සේ දේශනා කරන මේ සතිය නැති වෙන විදිය කියන්නේ ඒක නැති වෙලා යන විදිය අපි දැනගත යුතුද ඒකට මොකක් හරි ආයසයක් කරන්න ඕනද කියලා තමයි සමහරවිට ප්‍රශ්නේ. ඔව් ආස්වාස ප්‍රස්වාස පිළිබඳව පූර්ණ අවබෝධයක් වෙන්න මුලැමැදාග තුන දැනගන්න ඕන. නැති වෙනවා තමයි ඒකට කමක් නැහැ කියලා ඉන්න පුළුවන්. එතකොට ප්‍රායෝගිකව අපි සෑහෙන නිදහස් වෙලා අනපනසති කරන්න පුළුවන්. නමුත් සබ්බකාය පරිසංවේදී කියන එක සඳහන් වෙනවා මේ කාය නැත්නම් ආනපාන කාය ගැන කියනකොට. ඒ සබ්බකාය එකක් තමයි ආසතිය ඇතිවීම සතියේ පැවතීම සහ සතියේ නැතිවීම. මේ නැතිවීම පිළිගන්න එක පවා සුතමේ වශයෙන් පිළිගන්න අවස්ථාවක් තියෙනවා. දෙක චින්තාමේ වශයෙන් පුළුවන්. තුන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒකට බුද්ධ ඥානසේ පෙන්නලා තියෙනවා සතිය ඇතිවීම සංඥාවත් එක්ක තම බලපාලා තියෙන සංඥාවට යේන ආකාර යේහි ආකාරයේ යේහි ලිංගේහි ලිංගේහි යේහි නිමිත්තේ යේහි උද්දේශේහි ආකාර ලිංග නිමිති උද්දේශ කියන හතර තියෙනකොට දෙයක් තියෙනවා. යම් දෙයක ආකාරයේ ලිංගයේ නිද්දේශ උපදේශ මේක නැති වුණා නම් දේ නැති වුණා වගේ කියලා තමයි පිහිත කියවන්නේ. ඒ කියන්නේ පෙට්‍රෝල් ටික පීරිසයක දියරයක් විදිහට තියෙන තාකල් පෙට්‍රෝල් තියෙනවා. නමුත් ඒක වාෂ්පීකරණය වුණාට පස්සේ එතන පෙට්‍රෝල් වල ලිංගයක් ආකාරයක් නිමිත්තක් උද්දේශයක් නැති වුණාට පෙට්‍රෝල් වලට මුකුත් වෙලා නැහැ. ඒක වාතයේ තියෙනවා. අපිට පේන්නේ නැහැ. ඒක තියෙන දැන් වෙන වාතයේ වාතයක් විදිහට ඉඳලා පේන්නේ නැහැ. ඉතින් එතකොට පෙට්‍රෝල් කියන්නේ නැහැ ඒකට. ඉතින් අපි කියන පෙට්‍රෝල් නැති උනා කියලා. පෙට්‍රෝල් නැති වෙන්නේ නැහැ. ඒක වෙන දෙයකටපත් වෙලා අපිට පණවන්න බැරි වෙලා ගිහිල්ලා තියෙන. ඉතින් පැනවීම මතයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපිට සංඥාවක් වුණා නම් කෙලස් වෙන්න ඉඩ තියෙනවා. සංඥා උනේ නැත්නම් අපිට අදාළ නැහැ. ඉතින් ඒ සතිය නෙවෙයි නැති වෙන්නේ එතන. සතිය පිළිබඳ තිබුණ ලිංග නිමිති ಉದ್ದೇಶ නැති වෙනවා. ඒ නිසා ආනාපානීපන්ත සතිය පිටවල ආනපන ශීර්ෂයක් නැති වෙනකම් බලන්න කියනවා. එතකොට නැති වෙන කිට්ටු වෙනකොටම කලන්ත හැදෙනවා. නැති වෙන කිට්ටු වලට ආශාත්මක ලක්ෂණ වෙනවා බුදු අම්මේ. මට තිබු ආනපනෙ නැති වුණා. ඒකට සතිය නැති වුණා කියලා තමයි අපි කියන්නේ. ඒත් මෙයා සුත්තමේ වශයෙන් දන්නව නෑ නෑ ඕක නැති වෙලා නෙවෙයි. ওই තියෙන එයාගේ තියෙන ගති ලක්ෂණ ටික නැති වෙලා. ආකාර ලිංග නිදේශ නැති වෙලා නැති බව දන්නවනේ. අරමුණක් නැති බව. නිසා නැති බවෙහි අනාරම්මනේ සතිය පවත්වන්න පුළුවන්. ඉතින් එතකොට මේ අනාරම්මනේ සතිය අනිවාර්යයෙන්ම ආරම්මනේ සතියට වඩා තීක්ෂණයි. ආරම්මණය රූප වෙන්න පුළුවන් අරූප වෙන්න පුළුවන්. අරූපයට වැඩිය රූපේ රූපයට වැඩිය අරූපේ සත්‍ය තීක්ෂණයි. අරූපයට වැඩිය අරූපයක් නැති එකේ සත්‍ය තීක්ෂණයි කියලා මේ සතිය අන්තිම පැත්තකට ගිහිල්ලා බලනකොට තේරෙන පටන් ගන්නවා මේ ශේෂ්ත්‍රි නැතුව තමයි ප්‍රත්‍යඥය ජීවත් වෙන්නේ. ටිප් ඔෆ් ද අයිස්බර්ග් ඔලුවට වතුර කැල්ලක් දැම්මට පස්සේ අයිස් එකේ මතුවෙච්ච කැල්ලත් එක්ක විතරයි ප්‍රත්‍යඥය රණ්ඩු කරන්නේ ගණන් හදාන්නේ. නමුත් 10 9ක් යට තියෙන්නේ. යටි හිත කියලා කියනවා. ඒ කෑල්ලේ තියෙන මේ වැඩ කරන හරිය tire යහපැත්තේ යන්නේ. tire මෙහා පැත්තේ නටන්නේ රූපලාවන්‍ය දාපු අංග සංස්කරණය කරපු නළු නිලියෝ. අධ්‍යක්ෂකේ එහෙම පේන්නේ නැහැ. tire නාටක එළියු මනසට වේදිකාවට එන්නේ නැහැ. වේදිකාවට එන්නේ රංගනයේ තඳා භූමිකාවට ඕන කට්ටිය විතරයි. ඔත් මේ භූමිකාවට තියෙන එකෙකුටවත් අධ්‍යක්ෂණය කිරීමේ හැකියාව නැහැ බොහෝ විට. අංග සංස්කරණයක් නැහැ. ඒක වෙනම මිනිහකින්. මොකද ඒකාධිපති නාට්‍ය ලියපු ඒ ධර්මසිරි බණ්ඩාරනායක ලියලා බැලුවා කවුරු හරි මේක නළුවෙක් එක එකක් නැහැ. ඊපස්සේ ඌම නැග්ගා ස්ටේජ් එකට. බැලෙන්න කියලා. ඒකාධිපති නාට්‍ය බලන්න කියලා ධර්මසිරි බණ්ඩාරනායක ඌ තමයි අධ්‍යක්ෂක ඌ තමයි ප්‍රධාන නළුවා. ඌ බැලු බැලු කවුරක්වත් නැහැ. ඒක රංගපාන කවුරක්වත් නැහැ. ඌම නැගත්තා. ඒකා අධිපති. ඒකා අධිපති කියන්නේ ඒකා අධිපති. ඒ වගේ සෙල්ලම් වෙන වෙලාවලුත් දැන් තියෙනවා. ඒ නිසා මේ සතිය නැතිවීම හෝ සංඥාව නැතිවීම හෝ ස්පර්ශ නැතිවීම අපිට දැනෙන මට්ටමින් නැති වෙලා වෙන මිසක්කා කේවල නැතිවීමක් වෙන වෙලා නැහැ. මොකද කේවල මට්ටමේදී සතියයි සංස්කාරයි සංඥායි වේදනා තීරම එකයි. එකම ශක්තියෙන් මේක එක නැගිටින්නේ. ඒව නම් දැන් කිట్లా ලොකු වුණාට පස්සේ නම් දාන මෙයා සතිය මෙයා සංඥා මෙයා සංස්කාර කියලා. එහෙම නෑ. ඒක ඇති වෙන මූලික ප්‍රභවයේ මොන වෙනසක් නැහැ. ඒ ඔක්කොම ඇති කරන්න පුළුවන් මූල ප්‍රභවයක්. පබස්සරම් මිදම් බික්කබේ කියනොට මන්නම් අදහස් කරන අන්නේ ප්‍රභවයට. ඒක ඔක්කොටම තියෙනවා. ඒක අර උඩින් කෙලෙසිලා තියෙන එක වැඩිලා අයිස් කැල ඔලුව වතුර ඔලුව දාපු ගමන් වතුරෙන් උඩට ඒක තමයි නම් කරන්නේ අපි. නමුත් වැඩි හරිය තියෙන්නේ යට. යට තියෙන අයිස් කුට්ටියේ ධාරේ ගත්තොත් මෙහා පැත්තේ වතුර මේ පැත්තේ අයිස් උෂ්ණත්වය අතර කිසි වෙනසක් නැහැ. වතුරේ උෂ්ණත්වයත් රින ගානකට වගේ බහැලා. ඉඳපු ගමන් මේක කුට්ටිය වෙනවා. කුට්ටිය වෙනකොටම ශක්තියක් උදාහරනවා. විය ගුප්ත තාපයක් උදාහරනවා. ඒකට කියන්නේ විද්‍යාවත් කියන්නේ ගුප්ත තාපයක් කියලා. සීතල කෙරුවට පස්සේ එක එක පාරට අයිස් වෙනවා. එක පාරට අයිස් දිය වෙනවා. එතකොට තාපයක කතාවක් තියෙනවා. හැබැයි මේ සාමාන්‍ය තාපේ නෙමෙයි හිතෙන් තියෙන. ගුප්ත තාපයක් තියෙනවා. අන්න ඒ වගේ සීතල වෙච්ච පමණින් අයිස් වෙන්නේ නැහැ. අයිසියු වෙනම තත්ත්වයක්. අයිසුනාට පස්සේ වතුර නෙවෙයි. ඒ දෙන්නටම හිතා ගන්න බෑ ජල වාෂ්ප පිළිබඳව. ජල වාෂ්ප කියලා කියන්නේ ඒකමයි වෙන ස්වරූපයක්. ඒ නිසා අපි ජල වාෂ්ප කියනකොට අයිස් නෙවෙයි. අයිස් කියන්නේ වතුර නෙවෙයි. තුනේම තියෙන H2O කියලා ගත්තොත් හැමතැනම තියෙනවා. ඒ වගේ මෙතන නැති වෙන්නේ ආනපානය හෝ සතිය හෝ ස්පර්ශය හෝ සංඥාව නෙවෙයි අපේ ඉඳුරන් ගෑවෙන තැන, ඉඳුරන් කිචි කැවෙන තැන, ඉඳුරන් කුප්පන තැන, ඉඳුරන් ඇවිල්ලා ඉද්දෙන තැන, ඉන් එහාට ගෑල්ල ඉඳුරන් ගණන් ගන්නෑ. අපිට අදාළ නැහැනේ. අපිට අහුවෙන්නේ නැහැනේ. ඒ නිසා ඉඳුරන් ප්‍රණීත වෙන්න ප්‍රණීත වෙන්න වෙනද අහුවෙච්ච නැති කොටස් අහුවෙන්න පටන් ගන්නවා. අඩියට ඒව මේ කාමයට දෙමේ අහුවෙන්නේ. ලාභයට සත්කාරයට නෙවෙයි. හුදු අවබෝධය සඳහා එතකොටයි අපි අර සර්වඥතා ඥාණයට කිට්ටු කරන්නේ. එතකොට පේනවා අපි මෙතෙක් කල් කතා කරලා තියෙන දේවල් ඉන්ද්‍රියගෝචර දේවල් පොඩි උන් කක්ක එක්ක වැඩ කරනවා වගේ. අසුචියක් එක්ක වැඩ කරනවා වගේ දෙයක්. ඊට පස්සේ අපි නොදන්න ශේෂ්ත්‍රේ කොච්චර දැනුම තියනවද? ඒක ගූඪ දෙයක්වත් දෙයයන්ඩයි දෙයක්වත් නෙවෙයි. ඉඳුරම් ප්‍රීත කිරීමෙන් පුහුණු කිරීමෙන් කරන්න පුළුවන් එකක්. ඒක ක්‍රමිකව සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා සතිය නැති වෙන්න බලනවා කියලා කියන්නේ සතිය පිළිබඳ මේ අනදරයක්වත් නෙවෙයි. සතිය කියන ධර්මයක් දුක්ඛ සත්‍යයට අයිති මුලැමැදාග සහිතයි. ඒකේ අග දකින්න අකමැත්තක් තියෙනවා. ඒක අපි උප්පත්තියෙන් එන එකක්. හට ගැනීම දකින්න කැමැත්තක් තියෙනවා. ඒකත් උප්පත්තියෙන් එන එකක්. ඒ නිසා මේ උප්පත්තියෙන් එන හට ගැනීම දැකලා මැදක් දැකලා පුළුවන් නම් තමන්ගේම දරුවා තමන්ගේ අතේ මැරෙනවා බලනින්න අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ මේ සතිය නැති වෙන තැන බලන්න. ඒකට වෙන්නේ සතිය සැඟවී යෑමක් මිස නැතිවීමක් නෙවෙයි. වෙන දෙයක් බවට පත්වීමක්. එහෙම නැත්නම් ඒක පොදු ශක්තියක් බවට පත් වෙනවා. අන්න ඒක දැක්කට පස්සේ පේනවා මේ ශක්තිය ඕනනම් ඕනම දෙයක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. මේක දැකපු කෙනා සර්බලධාරී කෙනෙක් බවට පත් වෙනවා. ඕන දෙයක් මවන්න පුළුවන්. ඕන තැනක ඉන්නවා සර්ව ව්‍යාපී. කිසිම කෙනෙකුට ආණ්ඩු මට්ටු කරන්න බැරි ඒකෝ ගතියක් තියෙනවා. මේක අනාත්මයි. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අනාත්ම ශක්තියක්. ඉතින් ඒ නිසා ඒකට සම්බන්ධ වුණාට පස්සේ නඩත්තු කරන්න දෙයක් නැහැ. සබා ධර්මයට වැටෙනවා. ඒ විදිහට තමයි මට පේන විදිහට ඔකට උත්තර දෙන්න පුළුවන්නේ. එහෙම නැතුව මේ මූල ධර්මානුකූල උත්තරයක් නැහැ. ඒ නිසා සත්‍ය නැතිවීමේ தত্ত্বය මූල ධර්ම වශයෙන් පිළිගැනීම මේක කරබැලීමක් වශයෙන් හිතලීම කියනවා වැඩි වැඩි වශයෙන් කිරීම කරලා හැබැයි නේනම් කියලා මේක අවබෝධ කිරීම කියලා අපි පල්ලිය මේ දවස්වල කරන චේතෝකීල සූත්‍රයේ සාක්ෂාත් කරන අවස්ථා පහක් තියෙනවා. චේතෝකීල අවස්ථාව, චිත්තුප්පාද අවස්ථාව, උපාද අවස්ථාව ඊට පස්සේ අවසාන නිවන අවස්ථාව කියලා. ඉතින් ඒකෙදී අපේ සාමාන්‍ය මිනිස්සු ඉන්නේ අර අන්තක. ඒ නිසා මේ පහකින් කෙරෙනවා කියලා මතක තියාගන්න. හොඳ අපි විනාඩි 10ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒක නිසා අපි අපි එන ඔය පැත්තට තෙරුවන් සරණයි කියනවා. අපි නතර වෙනවා. මේ චන්දසිරි හාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නේ ওই පැත්තේ ඈ චන්දර චන්දරතර හාමුදුරුවෝ ඒ කියන්නේ නෑ කතාවක් දාලා බලන්න ඒ කියන්නේ හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි දැන් අපි එත්තවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ අපේ මේ ධර්ම සාකච්ඡාමය කුසලය ලෝකවාසී සීල සත්‍යයන් සමග හදා බෙදා ගැනීමට පිළිබඳ එත්තවතා